ඒකට යෝනිසෝ කියන සම්්‍යක් විශේෂණ පද එකතු වෙච්චාම යෝනිසෝ මානසිකාරය කියලා සුදු පැත්තට, සෝබන පැත්තට, කුසල් පැත්තට මේ මානසිකාරය යොමු වෙන්න පුළුවන් එකමයි. ඒකට ඉදිරිපත් වෙන යෝනිසෝ අයෝනිසෝ කියන පද දෙක අනුවයි මේක තේරෙන්නේ. ඉතින් මේ යෝනිසෝ නැත්නම් අයෝනිසෝ කියන පදයට මුල් වෙච්ච වචනය යෝනි කියන පදය ඒක සාමාන්‍යයෙන් ප්‍රඥාව හංගවන පදයක් විදිහට අටුවාව දක්වනවා. නමුත් අපි දන්නවා විවහාරයේ යෝනිය කියලා කියන්නේ ස්ත්‍රීලිංගෙට. ඒක තමයි උප්පත්තිය මුල. ඒ නිසා ඕනම දෙයක මුලට හිත අදින එක හේතු ධර්මයේ දැකීම තමයි මෙතන ප්‍රඥා වශයෙන් ගන්න තියෙන්නේ. නමුත් සාමාන්‍ය විදිහට පොතේ යෝනි කියන එකට ඒ අර්ථය දෙන්නේ නැහැ. යෝනි කියන එකට දීලා තියෙන්නේ ප්‍රඥා අර්ථය. ඒ නිසා මේ යෝන්සෝ මනසිකාරය කියලා කියන්නේ යමක් හටගත්තට පස්සේ හටගත් එක දිගේ කෑකොස් සංගහන දුවන එක නෙවෙයි. කොතනදී කෙසේ හටගත්තාද කියලා මුල්ට බලන එකයි. මේකේ හේතු හොයා බලන එකයි. ඉතින් ඒ ධර්මතාවයේදී යම් කිසි කෙනෙක් අයෝනිසෝ නම් එයා හටගත්ත දේ අනුව ඊසాత බඳගෙන ආඩා ආඩා කෑකොස් සංගහගෙන ඒකෙන් තැවෙනවා. යෝනිසෝමනසිකාර තියෙන එකන මේක අද වුණාට මේක හෙටත් වෙනවා අනිද්දත් වෙනවා මේක නොඑයිම පිනිස නොවීම පිනිස මේකේ මුල හොයලා මුල නැති කරන්න ඕන කියලා වෙච්ච එකට අඬව ගාන්න ඉසాత බඳගෙන අඬන්න ලේපපුවත් පැහැර අඬන්න යනවා වෙනුවට මුල හොයනවා ඉතින් මේ දෙක තමයි අපේ යෝග ජීවිතය සහ යෝග නොවන ජීවිතය හැටි. ඉතින් මේකෙදි යමක් වුණාට පස්සේ ඒක දිගේ දඟල දඟල කෑ ගහලා කරන කටයුත්තට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සුනකාව ලෝකණිය කිය. බල්ලාගේ බලන ක්‍රමය. බල්ලට ගලක් ගහපුවම ගාල දිගේ එලවෙලව හපහප කනවා. ඊට සාපේක්ෂව තියෙනවා සිංහාවලෝකණය කියලා එකක්. සිංහෙකුට ගලක් ගැහුවොත් සිංහයා ගල දිහා බලන්නේ ගල එන්නේ කොහෙන්ද කියලා බලනවා. ඒක ඉවර කරනවා. ඊට පස්සේ ආයෙ ගල් එන්නෙත් නැහැ ඔක්කොම ඉවරයි. ඒ නිසා සිංහාවලෝකණය තමයි යෝගින්සුමසිකාරය කියන්නේ. සුනඛාවලෝකණය තමයි අයෝනිසුමසිකාරය කියන්නේ. ඒ නිසා දෙයක් වුණාට පස්සේ ඒකට තැවෙන එකවත් අඬාහෝ ගන්න එකවත් නෙවෙයි මේ මේ ජීවිතේ කිසිම දෙයක් එක සැරේ වෙන්නේ නැහැ. හැමදේම ලක්ෂ කෝටි වාරයක් වෙනවා. ඒක නිසා දැන් වෙච්ච දෙයට එන්න සේරද කියලා කතාවකුත් තියෙනවා. වෙච්ච මොඩකම් දෙන්නට හරියේ ආය මොඩකම් නොකරම් මරියේ කියලා කතාවකුත් අපි පැත්තේ තියෙනවා. වෙච්ච එකට කරන්න දෙයක් නෑ. දැන් ඒකට අඬහව ගන්න එක නෙමෙයි තියෙන්නේ. ආය මොඩකම් නොකරනද මරියයි මායි දෙන්න මොකද්ද කරන්න ඕන. ඉතින් ඒක තමයි අපි මේ යෝනිසුමංස්කාර කියන සීසී යටතේ ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ යෝනිසුමංස්කාරය කියන එක අපි බුදුහාමුදුර අපිට ඉගන්වුවාට මේ අදහස බෞද්ධ අදහසක් විතරක් නෙවෙයි ඕනම ප්‍රශ්නයක් නැත්නම් අපි නැවතත් විවහාර භාෂාවට ගිහිලා ගත්තොත් වෙදකමට වැඩිය හෙදකමයි වටින්නේ. ලෙඩක් වුණාට පස්සේ අපි වෙදකමට මැරෙන්න ගෑ ගැහුවට ඒක නෙවෙයි කරන්න තියෙන්නේ මේ ලෙඩේ නැවත නොයන තැනට හෙදකමට යන්න තියෙන්නේ අද හෙදකමට එච්චර සලකන්නේ වෙදකම ඒ තරම් හෙදකම මත පලිබෝධකෙක් වෙලා තියෙනවද වෙදකම දෙදක මේ තරම්ම හේදකම කාබාසිනිය කරගෙන ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අද ඉන ජනතාව ලෙඩක් වුණාට පස්සේ ඒ වේදකමට ඕන ගණක් වියදම් කරනවා. ලෙඩ නොවීම පිණිස හේදකමට ගණන් ගත්තොත් ගණන් ගන්නෑ. ඒක නිකන් සැන්ටිබෝඩ්ගේ වැඩේ. ලෙඩ නොවීම පිණිස කටයුතු කරන එක. ලෙඩ වුණාට පස්සේ දොස්තරගේ වැඩේ. ඉතින් අපි දොස්තරලට සලකනවා සැන්ටිබෝඩ්ට සලකන්නේ නැහැ. මේ හේදකම් කරන කාටවත් දොස්තර කෙනෙක් විදිහට සලකන්නේ නැහැ. ඒ තරම් දොස්තරලට සැලද මේ වෙනස තමයි බුදුරජාණන්සේ දකින්නේ අවිද්‍යාව විදියට කලබල වෙච්ච මනස කුරුස් කටිවත් අත දා ගන්න බැරුව දඟලන දඟලීල. ඒ දඟලීලි වලින් අයෝනිසමංස්කාර කී වෙනවා. නමුත් ඒ අයෝනිසමංස්කාරයේ තියෙන කෙනෙකුට වුණත් සුතමේ ඥානෙ තියෙනවා නම් ඒ වගේම Taman ගැන ඇත්තටම Taman අනුකම්පයි නම් ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් නම් ඒ යෝනිසමංස්කාරයේ අවබෝධ කිරීම හරහා ඒකට ප්‍රතිනිධිය ඒකට උත්තරේ වෙන යෝන්සෝමනස්කාරයත් වර්ණ ගන්න පුළුවන්. අපි නිකමට ගත්තොත් දාන දෙන කට්ටියත් ඇවිල්ලා ඉන්නවා. මේ සාසනේ පටන් ගන්න දානෙන් කියලා පටන් අරගනිමුකෝ. ගියන්ගේ සාසනේ තියෙන දාන සීල භාවනා කියලානේ. මේ දානයක් දෙනකොට ඒ දානෙ දීම නිසා කෙලෙස් ඇති කරන හැටි සහ කෙලෙස් නැති කරන හැටි කියලා දෙකක් තියෙනවා. අපි මේ දානය දීම හරහා කෙනෙක් තණ්හාව වඩනවනම් මාන්නේ වඩනවනම් මමයි මේ දාන දුන්නේ මගේ දාන කියා ගන්නවනම් එතකොට අවිංසමසි කාට වැටෙනවා තණ්හා මාන දිටි වැටෙනවා ඒ වෙනුවට මේ දානීය දීම සත්පුරුෂයන් විසින් කරන ලද්දක් මේක සාසනික කටයුත්තක් මම මේ දානේ තණ්හා නොවන විදියට මාන නොවන විදියට දිට්ඨිය ඇති නොකර ගන්නා ස්වරූපෙන් දාන දෙන්න ඕනෑ කියලා යම් කිසි කෙනෙක්ගේ දානයේදී යෝනිසමස්කාරය යොදනවා නම් ඒ දානි කාල භාවනා කරන කෙනාට වැඩිය කුසල් සිද්ධ කර ගන්නවා දාන දෙන කෙනා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ දාන දෙන කෙනාට වැඩිය කුසල් දානි කාල භාවනා කරන කෙනාට වෙනවයි කියලා නේ. මේගොල්ලත් හිතන්නේ එහෙම වෙන්න ඇති. ඒ වුණාට එහෙම නොවෙන්න ඉඩ තියෙනවා. දාන දෙන කෙනා දන්නවා නම් මේ දානේ දීම නිසා තණ්හා මාන දිටි නොවන තාලෙට යෝන්ස්මන්ස් කාටෙන් දාණයෙන් දෙන්න දානේ දුන්නත් එකයි මොනේ කෙරුවත් ඒ අවදාහල කුසලෙ ලැබෙනවා. ඉතින් ඒක නිසා කොහොමද දානයක් දෙනකොට ඒ දානියට තණ්හා මුසු නොවෙන්න මාන්නේ මුසු නොවෙන්න දිච්චේ මුසු නොවෙන්න දානීදි පිහිටිය යුතු ආකාරයට කියනවා පාරමිතා ශීර්ෂයෙන් දන් දෙනවායි. එහෙම නැත්නම් හීන දාන, මධ්‍යම දාන සහ උත්කෘෂ්ඨ දාන වශයෙන් ਸਰවචනාංශයේ දාන මට්ටම් තුනක් විස්තර කරලා දීලා තියෙනවා මේ දානීය යෝනිසමංස්කාරය සහ යෝනිසමංස්කාරය කියන පැති දෙක පෙන්වන්න. මම හිතන්නේ ඒක කාටත් අදාළත් වෙයි තේරෙයි. ඒකෙන් පටන් අරගත්තාම අපිට ඊයේ කතා කරුවා වගේ සීලේදී කොහොමද යෝනිසෝයන්සුමස්කාර දෙක පිටින්න කියලා බලන්න පුළුවන්. අපි දානයක් දෙනකොට අපි මේ දෙන තම සතු ධාර්මික වස්තුවක් දසදාන වස්තුවට අයිති දෙයක් අපි නන්නා දුන්න කෙනෙකුට දෙන වෙලාවේදී මම මේ දේ දීම නිසා මට මේ දේ ලැබේවා කියලා ආමිෂයක් අපේක්ෂා කරලා දෙනවන ඒ අපේක්ෂා කරන ආමිෂය තෘෂ්ණාව පිණිස හිටිනවා. එතකොට ඒ තෘෂ්ණාව නිසා දානෙත් ලියන කුසලය කෙලසෙනවා. මම මේ දෙන්නේ අහවල් දේ ලබා ගන්නයි නැත්නම් මට ලාභ සත්කාර ලැබෙන්නයි මට මේ දේ නිසා මට මේ දේ ලැබෙන්නයි කියලා ද්‍රව්‍යමය අපේක්ෂාවක් තියෙනවා නම් මේ පැත්තෙන් අතහැරියට අර පැත්තේ අල්ලලයි ජීන්නේ ඒ අල්ලන ඇල්ලිලි ප්‍රමාණයට ඒ දාණය කෙලස් පැත්තට තණ්හා දිටින් යනවා එහෙම නැත්නම් මේ දාණය දීලා තාටරි ඉඟි කරන්න හදනවා මම දානපතියෙක් මම දානපතිනියෙක් ඔයගොල්ලෝ දානපතියෝ නෙවෙයි ඕගොල්ලෝ දානපතිනියෝ නෙවෙයි මට වගේ අතපය දි කියලා දෙන්න බෑ කියලා කාට හරි ඉඟි කරන්න හදනවා නම් මාන්නේ පැත්තෙන් ඒ අනුවත් දානෙට ලැබෙන දෙන කුසල් ප්‍රමාණය අඩු වෙනවා. එහෙම නැත්නම් මාන්නයක්, දිච්චයක් ඇති කර ගන්නවා නම් මමයි මේ දාන දෙන්නේ මටයි කුසලයේ ලැබෙන්නේ මේ කුසලයේ නිට්ටයයි සුඛයි සුබයි මට හැමදාම මේ මේ විදිහට උදව් කරනවා කියලා ඒ හිතන හැම හිතවිල්ල පාසම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. ඒ පහරහවට කර්මේ තහ කර්මඵලයේ හරහවෝ මේ නිත්‍ය සුඛ සුභ සංඥාවල් දිගේ දිට්ඨියට පෝර වැටෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් දානයක් දෙනවා නම් එහෙම ආමිෂ ගැන අපේක්ෂාවකුත් නැතුව තමන්ගේ මාන්නයක් කියාපෑමක් අඳහැරපෑමක් උපරාජේරුවකුත් නැතුව මේ දාණයෙන් ලැබෙන මේ දැන් හම්බ වෙන සතුටක් තියෙනවානේ. නැති කෙනෙකුට බත් ටිකක් දීලා ඒ මනුස්සයා බත් කනකොට මේ දැන් හම්බෙන සතුටක් අන්න ඒ වගේ දේවල් ගැන ditta ධම්මික වශයෙන් හම්බෙන සතුට ගැන හිතාගෙන සම්ප්‍රායිකව ලැබෙනවන ලැබිච්චාවයි ඒක වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් මේ දැන් මේ අවශ්‍ය කෙනෙකුටයි මන් දෙන්නේ වතුර දෙන්නේ තිබාසීන මිනිහටයි බත් දෙන්නේ බඩගිනි ජීන මිනිස්සුෙකුටයි. එහෙම නැතු ඒ මිනිස්සයා දඩමීම කරන මට මත්තර කුසල් කරගන්න කරන වැඩක් නෙවෙයි. ඒ නිසා හොයලා බල්ලා දෙනවා. එයාට ඕනේ උණු වතුර දැල්ලා වතුරද කියලා. ඒ මිනිස්සට දාන ටික බෙදනකොට බලන්නේ මිනිස්සට කන්න කැමති දෙයක්ද දෙන්නේ කියලා. ආන්න ඒ විදිහට කරනකොට තියෙන එක ප්‍රායෝගික ගතියක්. එතකොට ඒ දාණයට කියනවා මධ්‍යම දාණය. එයා අපේක්ෂා කරන්නේ ආමිෂා. අපේක්ෂා කරනවා මේ විදියට අනුන්ගේ දුක නිකවන් කිරීම නිසා මටත් මේ දුක නැති කරන්න පාර කැපේවා. දැන් මේ බඩගින්නක් නිවනවම. මේ පිපාසයක් නිවනවම. මේ ගිමනක් නිවනවම. ආන් ඒ නිසා මටත් සංසාරේ මේ පිපාසයක් බඩගින්නක් ගිමනක් නොවේවා කියලා ආමිෂයක් අපේක්ෂා කරන්නේ නැතුව මේ සසර දුක ගෙවන් කිරීමට උදව්වක් වේවා කියලා හිතනවනම් අර ආමිෂය අපේක්ෂා කරලා දෙන දාණයට වැඩිය ඒක උත්කෘෂ්ටයි. උත්කෘෂ්ට කියලා කියන්නේ මධ්‍යමයි කියලා කියනවා. අයිට වැඩිය හොඳයි. තවත් එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් නම් මේ විදිය මධ්‍යම දානයක් දෙනවා උත්කෘෂ්ඨ දාන කියන්නේ මොකද්ද කියලා. උත්කෘෂ්ඨ දාන කියලා කියන්නේ මේ දානයක් දෙන්න මට අවස්ථාව ලැබිච්ච නිසා මම මේ දානේ ලබන්නගේ පිපාස දුක බඩගිනි දුක නිවනවා. මේ දීලා මම මගේ නිවන පතනවා. මට පුළුවන් ද මේ දානේ දීලා යාගේ පිපාස දුක බඩගිනි දුක නිවනා වගේම මටත් ඒ දානේ ලබන කෙනාටත් ඇසුදුටු සාදු කියන හැම දෙනාටවත් නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒකට කියනවා උත්කෘෂ්ඨ දානය කියලා. දානි දෙන්නේ තව කෙනෙක් ප්‍රතිග්‍රාහකෙක් පක්ෂ කරගෙන ඒ ප්‍රතිග්‍රාහකයා සහ මම මේ කරන සත්ක්‍රියාව නිසා මේකට ඇසුදුටු සියලු දෙනාටම නිවන් සැප ලැබේවා කියනවනේ. ඒකට කියනවා පාරමිතා ශීර්ෂයෙන් කුසල් කිරීමක්, තණ්හාමාන දිටි නැති කුසල් කිරීමක්. අන්නේ කුසලට කියනවා උත්කෘෂ්ඨ දාන කුසලයේ කියලා. නිසා අපි කවදාකවත් හිතා ගන්න මේ කොච්චර දන් දුන්නත් අපිට මේ දානීය කියන මාතෘකාවේ කියලා පැමිණෙන්න බෑ. කොහොමඩක්වත් බෑ. අපි තාම ඉගෙන ගන්න. අපි තාම ඉගෙන ගන්නවා මේ දානයක් දීමේ උත්කෘෂ්ඨ කුසල් ලැබීමේ මහත්ඵල මහානිසංස වීමේ පාඩම ඒක පිළිබඳව අපි දාන කතා ඉවර කරන්න මෙන්න මේ ජවනිකාව ගෙනහැර පාන්න පුළුවන් අටුවාචාර්යින් වහන්සේ මේක ගෙනහැර පාලා කියනවා සාරුවච්චන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට දානයක් දෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සාරුවච්චන් වහන්සේට දානයක් දෙනවා මේකේ වැඩි කුසලයේ සිද්ධ වෙන්නේ කාටද කියලා සාරුවච්චන් වහන්සේ විසින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඊගාටින ධර්මසේනාධිපති මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට දෙන දාණයද නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දෙන දාණයද කියලා ඉතින් අපිට කාට දුන්නත් හම්බුනොත් අපිට මේ පැත්තේ දැන් ඉන්න පැත්තෙන් බලනොත් සාරිපුත්ත හම්බුරන දුන්නත් අපිට ලොකු දෙයක්. බුදුහාමරණ හම්බුනත් ලොකු දෙයක්. නමුත් එදා මේවා වෙන්න ඇති. තරුවචනාංශික පාත්‍රයෙන් සාරිපුත්‍ර සෝංශර බෙදන්නත් ඇති. සාරිපුත්‍ර සෝංශර හම්බෙච්ච බින්න පාතයක් බුදුහාමරණ බෙදන්නත් ඇති. කෝකද වැඩි කුසල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒකෙදී මම <clears throat> ප්‍රශ්න සාකච්ඡාවක් නොවෙන නිසා මට විමසන්න යන්නේ නැහැ. අටුවාචාරින් වහන්සේගේ මතය තමයි බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් දෙන දාණය තමයි වැඩිම. මොකද බුදුහාමුදුරන්ට සම්පූර්ණ දාණය පිළිබඳ දැනීම තියෙනවා. සම්පූර්ණ දැනුම තියෙන එක තමයි වැඩිම කුසල් ලබා ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් දෙන දාණය ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. ඉතින් යටි බණවට අපිට තේරෙනවා හරියට දානයක් දෙන්න බුදු වෙන්න ඕනේ. දැඩිම කුසලයක් වෙන්න බුදු වෙන්න ඕනේ. ඉතින් අපි මේ කරන්නේ මේක වනුගගා, දනගගා පුළුවන් ප්‍රමාණයට මේක ටික ටික ටික ටික ඉහළට නංගනවා. ඒ නිසා අපිට කවදාකවත් අන්ධහර පාණ්ඩ වෙන්නේ නැහැ. මම දානේ දන්නවා. මම දානේ කියලා පැමිණලා තියෙනවා. මම මෙන්න මේ දේ කරලා තියෙනවා කියලා. ඉතින් දානය සම්බන්ධවත් ඒකට දානේ කුසල් ප්‍රමාණය එහෙම නැත්නම් උත්කෘෂ්ඨ මට්ටම එහෙම නැත්නම් පාරමිතා ශීර්ෂයට යන්නේ දානයෙන් දාන කියන සංසිද්ධියෙන් තණ්හාමාන දිට්ඨිය ඇති නොකරන්නයි. ඊට පස්සේ ඒ කෙනාට තේරෙනවා දාන දෙන කෙනාට තේරෙනවා මම මේ මිනිස්සෙකුට බඩගින්න නිවලා පිපාස දුක නිවලා ගිමනට හේවණක් දීලා ලෙඩේට බේතක් දීලා දන්නති දෙයකට දැනුම දීලා තමයි අපි මේ දානමය කටයුත්ත කරන්නේ. ඉතින් දානය ඒ මිනිස්සුෙකුට එහෙම දෙනවට වැඩිය ඒ දාන ඔක්කොටම උත්කෘෂ්ඨ වෙච්චි අබේ දාණය දෙනවා නම් ඒ අබේ දාණයද වටින්නේ එව නැත්නම් ඒ මනුස්සයාට වෙන ආමිෂයෙන් දෙන දාණයද වටින්නේ කියලා බැලුවොත් ඒක නිදර්ශනයක් වශයෙන් කියන්නේ හිර දවස් හතකින් මරන්න ඉන්න මිනිස්සෙක් හම්බෙන්න අපිට අවස්ථාවක් ලැබිලා අපි කියලා කිව්වොත් උඹට තව දවස් හතකින්ම මැරෙන්න තීන්දුයි ඔබ බුරියානි කන්න කැමතිද රතුහල් බත් කන්න කැමතිද සුදු හාලින්දි අප්ප ගන්න කැමතිද මොනවද කන්න ඕන කියලා ඌට මෙලෝ මොනවා කෑවත් හරියන බඩේලි යනවා. උඹට ඕනේ තෙලෙන් බැදලා කිරෙන් අත හොදලා දෙන්න ඕනේද? ඉන්දියානු කෑම දෙන්න ඕනේද? මේ මනසට තේරෙන්නේ ඉන්නේ අක්කු ඛණ්ඩමයි කතාවම තව දවසකට මම මැරෙනවා. මොන જાති දුන්නත් මේ මනසට සපක් නැහැ. ඊපස්සේ ඇහුවොත් මට උඹට අබේ දාන දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බුරියානි දානද කෝකද හොඳ කියලා කොයි එක පිළිගන්නේ? ඒක නිසා અભේදානීය කියලා කියන්නේ මරන්න ඉන සතෙක් නොමරා සිටීමකට තමයි සීලය කියලා කියන්නේ. නිසා කොච්චර කණ්ඩ දුන්නටත් වැඩිය හොඳයි මැරෙන්න ඉන්න මිනිසෙක් මරන්න ඉන සතෙක් නොමර බේරණ එක. නිසා දාණයෙන් ඉලක්කම් ලබා ගන්න හදන කෙනෙක් කෙටි මාර්ගයක් දකිනවා මේ සියලු දේවල් දෙනවට වැඩිය එක චිත්තක්ෂණයක සතෙකුට අබේ දෙනවා නම් අච්චරයි මෙච්චරයි කියන්න බෑ. ඒක නිසා සරුවචනන්සේ දේශනා කරලා තියෙනවා පහනාතිපාතම් භික්කවේ අරියස්ස විනේය අග්ග දානං මහා දානං කියලා. පැවිදි වුණාට පස්සේ එහෙම නැත්නම් Brahmacharya ජීවිතයට ගියාට පස්සේ අපිට දෙන්න දෙයක් නැහැ. මොකද අපි හම්බ කරන දෙයක් නැහැ. අපිට තියෙන්නේ කාට හරි අබේ දානයක් දෙන්න පුළුවන්. ඒ අබේ දාණය ආර්ය විනේයි අග්‍ර දාණය මහා දාණය බවට පත් වෙනවා. මොකද කණ්ඩ බොණ්ඩ ඉඳුන් හිටුන් යාන වාහන ආදී වශයෙන් ආමිෂයක් නෙවෙයි දෙන්නේ අබයක්. ඉතින් අබේ දාණය දෙන්නයි විශාල ආමිෂ දානයක් දෙන්නයි ගියාම විශාල ආමිෂ දාන්න විශාල මුදලක් ඕනේ. විශාල වැඩ කොටසක් තියෙනවා සංවිධානය කරනවා අබේ දාන කිසිම සත්ත පහක්වත් යන්නේ නැහැ. තැනක් නැහැ. අහුවෙච්ච තැනදි කරගන්න පුළුවන්. නමුත් මේ දෙක තියෙද්දි අපි කෝකටද ඡන්දේ දීලා තියෙන්නේ. අපි කොච්චර කැමතිද දාන දීලා පිටි ගානේ නල්ලියක්. අසෝලා විසින් අසෝලාට පිණිස අසවල් දේ කරන ලදී කියලා කියාගත්තාම ඒකේ කොච්චරක් පිටිය අකුරේ සයිස් එකට තණ්හාමාන දිටි වැඩෙනවා. ඒක නොකර ඉන්නවනම් ඊට වඩා හොඳයි. ඊටතර උංගක් හොඳයි. සතුම් මැරීමෙන් වැළකෙනවනම්, හොරකම් කිරීමෙන් වැළකෙනවනම්, කාමීත්‍යාචාරයෙන් ඔක්කොටම කියන්නේ අබේ කියලා. අනුන් සතු වස්තුවක් ගත්ත ගමන් එමසට බයක් ඇති වෙනවා. හොරකම් කරන්නේ නැතුව එතන තිබිලා වස්තුව තැනට දකින්නට එමසට අබයක් ඇති වෙනවා. තමන්ගේ කාමවස්තුවක් තව කෙනෙක් විසින් වැරදිට පාවිච්චි කරොත් තේරෙනවා මේ හැරෙන්න බෑ gedaraක මේ යමක් తీරේ යන්න බෑ තියපු ගමන් ඒක දූෂණය වෙනවා. ඒකෙන් බොරුවෙන් කේලමෙන් හිස්සජනේ පරිසෝචයෙන් අපි අනුන්ට බය ඇති කරනවා. මත්පැන් බීමෙන් ඒ වගේ මදෙන් පමාදෙන් අනුන්ට බය ඇති කරනවා. අන්නේ බය මගෙන් තව කෙනෙකුට නොවේවා කියලා. යම් කිසි කෙනෙක් එක චිත්තක්ෂණයක්. සමාදන්ව සිල් රකින්නවා නම් අර දාන කන්දක දෙන දේ එක චිත්තක්ෂණේ ලබා ගන්න පුළුවන්කම තියෙද්දී අපි තාමත් ඒ සිංහල බෞද්ධ වශයෙන් හොඳ දෙයක් දාන දිනේ කොහොඳ හොරකමට වැඩිය බොහොම හොඳයි. නමුත් ඊට වඩා හොඳ එකක් තියෙනවා. යෝන්සමනස්කාරයෙන් සාකලා බලනවා නම් එහෙම දාන සීලයක් දීලත් නැත්තම් සීලය රැකලා කියමුකෝ සීලයක් රැකලත් ඒ රකින්න සීලයේ සම්බන්ධයෙන් මාන්නයක් ඇති කර ගන්නවා නම් ඒ රකින්න සීලය සම්බන්ධයෙන් තණ්හාවක් ඇති කරගන්නවා නම් ඒ රකින්න සීලය සම්බන්ධයෙන් මමයි ওই දන් දෙන්න යන්නේ අපි නම් කරන්නේ හිල්ලා කියන එක මේ මෝඩියෝ දන් දෙනවා. අපි එහෙම කරන්නේ නැහැ කියලා මාන්නයක් මමායනයක් ඇති කරගන්නවා නම් ඒත් අසප්පුසයි. ඒත් අයෝනිසමනසිකාරයනේ. ඒක ඊට වැඩිය ලස්සන කරන්න පුළුවන් මේ දෙන දේ දකින්න රකින්න සීලය අන්ධහැර පාන්න නැතුව කියා පාන්න නැතුව කරන එක. ඒකට වියදම් යන්නේ නැහනේ අවශ්‍ය කරලා තියෙන්නේ බුදුහාමර මෙවැනි දේවල් අගය කරලා තියෙනවා කියලා දාන්න දේ විතරනේ. ඒ වගේම තර්කයට දාලා බැලුවත් ඒක අහක දාන්න බෑනේ. ඒ නිසා දානෙට වැඩි හොඳයි සීලය. නමුත් සීලයකුත් රැකලා ඒ සීලය පිළිබඳව උදම්මනක් නැතුව එම අතුක්කන්තන වශයෙන් අනුන් තමන් උසස් කළ සලකන පරවම්බන වශයෙන් අනුන් හෙලා දකින්න නැතුව සීලයක් රකින්නවා නම් ඒකේ සීලෙට ලොකු ආඩම්බරයක් ලොකු තෙදක් ඒකට කියනවා උත්කෘෂ්ඨ සීලය කියලා. එනිසා බුදුරජාණන්සේ චූල සීල මජ්ක්‍ධිම සීල උත්කෘෂ්ඨ සීල කියලා ওই විශේෂයෙන්ම දීඝනිකායේ විශාල දීර්ඝ සූත්‍ර දේශනා කරලා තියෙනවා පුංචි පුංචි හැම කාරණාවක්ම පෙන්නලා. ඒ සාමාන්‍යයෙන් පොඩි වැඩක් නෙවෙයි වකීවලා තේරුම් ගන්නවා කියන එක. නමුත් මේ දාණයට වැඩිය බොහොම ලේසියෙන් කුසල් කරගන්න පුළුවන් තැනක් සීලේ. ඒ නිසා කියනවා සිල්වත් ඉඳගෙන සිල් තුන දාන දීපං කියලා දානේ උස් කරනවා අපි සීලයට සම්බන්ධ කරලා. නමුත් දාන සීල දෙකේම ওই මාන්නේ ඇති වෙන්න තියෙන අවස්ථාව ඒ විස කපල නැහැ. ඒ තිත්ත කපල නැහැ. ඒ තිත්ත හැම වෙලාවෙම තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ කටයුතු දෙක කරන අතරේ ඒකෙන් කිසිසේත්ම තණ්හා මාන දිට්ඨිය ඇති නොවෙන්න කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාගේ චරිතය సౌందర్యාත්මක චරිතයක් කරනවා. ලෝකේ තියෙන හොඳම සාහිත්‍ය බවටපත් වෙනවා. කද්දාක තණ්හරයක් පාන්නේ අවශ්‍ය වෙලාව දැක්කනේ අබේ දාණය දෙනවා. හොරකම් කරනා වෙනුවට ඒ මනුස්සන්ට අවශ්‍ය දේ අරසකල දෙනවා. කාමීත්‍යචාරය කරන්නෙත් නැහැ. ඒ කාම වස්තුන් සම්පූර්ණ ආරක්ෂාව දෙනවා. බොරුව කියලා මේ වචන පරිසචනේ පාවිච්චි කරන්නේ පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ මොන පාඩුව වුණත් මගේ කට වරද්ද ගන්නෑ. මම මොන හේතුව නිසාවත් මදේට පමාදයට ලක් වෙන්නේ මත්පැන් පාවිච්චි කරන්නේ කියලා විහිං Tamanට පටවගෙන රකින්න සීලය තමයි ලෝකේ තියෙන ශිෂ්ටාචාර වලින් ඉහළම ශිෂ්ටාචාර. ඒක තමයි අන්තිම මහත්ම ගතිය. ඒක තමයි අන්තිම හැදිච්ච ගතිය. ඒක තමයි අන්තිම සීතල ගතිය. මේ අපි උත්සාහ කරන්න ඕන අපේ දෙවෙනි પરම්පරාවට ඔන්න ওই ටික දෙන්න. ඩිග්‍රියක් කරන් දෙනවා, PhD එකක් කරන් දෙනවා, අර රස්සාව දෙනවා, මේ රස්සාව දෙනවා කිව්වට කිසිම තැනක ඒවා කිරීමෙන් තණ්හාමාන දිටි නොවැඩෙන පැත්තක් කවදාවත් මතක් කරන්නේ නැහැ. කිසිම අධ්‍යාපන ආයතනයක් කරන්නේ නැහැ. අධ්‍යාපන ආයතන පවත්තන්නත් බෑ තණ්හාමාන දිටි නැතුව. කිසිම රැකියාවක් වෘත්තියක් ආයතනයක් පවත්වන්න බෑ. ඒ නිසා ඒ පවත්වුවාට කමන්නේ දැනගන්න ඕනේ අත පුච්ච ගන්න එපා. ඕනේ නම් තණ්හාමාන දිටි ගන්න පුළුවන්. ඉන්න පිරිස ඔක්කොම එහෙමයි. නමුත් උඹව දැනියා ගනියා. ඔබ දැනගනින් මේක තණ්හා නොවන මාන නොවන දිටි නොවන ක්‍රමයක් බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙනවා. අපේ මේ සිංහල ජාතිය මෙච්චර ප්‍රවුඩ වුණේ. මෙච්චර ශ්‍රේෂ්ඨ වුණේ වෙන මොකකින්වත් නෙවෙයි. කිසිම තැනක කිසි කෙනෙක් යට කරන්න ගියේ නැහැ. කිසිම තැනක කිසිලා කණ්ඩ හරපාන කෙනෙක් ගැව්වක් ගහනවා හැබැයි. කතා දෙකක් නැහැ. ආවොත් අපේ ශේෂ්ත්‍රයට ආවොත් නයා ගැහුවා වගේ ගහනවා. එහෙම නැත්නම් අපිට බය වෙන දෙයක් නැහැ. ඒ නිසා වටන්න බෑ. වටන්න බැරි මොනක්වත් නිසා නේ කෑකොස් සංගාන නැති නිසා. අන්ධහැර පාන්නේ. නමුත් අද අද හැදෙන සිංහලයා ගැරන්ඩියෙක් වගේ. දුවන සිංහලයෝ ඉන්නේ. නයා වගේ ඇකිල්ල ළඟට આવත් ගහන සිංහලකම නැහැ. මොකද හේතුව අපි අද අපිට සුද්ධා විසින්, පරසුද්ධා විසින්, පාහරය විසින් තණ්හාමාන දිට්ටි උගන්ලා ඉවරයි. ඒ වුණාට යෝනිසෝමනසිකාරයේක තියෙන නරක පැත්ත සමාවෙන්න අයෝනිසෝමනසිකාරයේ තියෙන නරක පැත්ත එකෙන් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කල යුත්තක් තියෙනවා. අපිට කල හැක්කක් තියෙනවා අපි අපි වශයෙන් නිවන් දකිනා වගේම අපි මේ කරන කියන කටයුත්තකදී සුවඳක් මිසක ගඳක් නොවන විදිහට තණ්හාමාන දිට්ඨිය ඇති නොවන විදිහට කටයුතු කරනවා නම් දානය හොඳ අභ්‍යාසයක් හොඳ පදනමක් ඊට වඩා ටිකක් අමාරුයි සිල් රකින්න සිල් රැකලත් ඒ සීලේ කාටවත් ඉඟියක් නොවන විදිහට අන්ධහැරයක් නොවන විදිහට රකින්න ඒ නිසා සිල්වන්ත භාවයට ලැබෙන අයෝන් යෝනිසමනසිකාරය දානෙට ලැබෙන යෝනිසමස්කාරට වැඩිය අපිට ලකුණු ලබා දෙනවා අපිට ලොකු ශිල්පයක් උගන්වනවා ක්‍රමසාවිදි උගන්වනවා ඊට පස්සේ ඒ කෙනාට තේරුනොත් මේ සීලයෙන් කරන්නේ කාය වචන දෙකේ දුෂ්ටකම් නැති කරන එක විතරයි. කාය දුස්චරිත, වචී දුස්චරිත රකින්න එක විතරයි. නමුත් මේ සීලේ කිරිබිම්මල් නැට්ටක් හැදෙන්න වාගේ. අලකොල පිටක් කඩලා යනවා වගේ කඩලා යන්න පුළුවන්. මොකද අපේ හිත නොදැමුණු තත්වයක තියෙන්නේ. හිත ඒ වගේ අකීකරු නොදැමුණු තත්වක ඉඳද්දී කය වචන දෙක පමණක් මේ අල්ල බදාගෙන ජීවත් වුණාට හිත නොසන්ඩාල වෙච්ච වෙලාවේ මේක නිකන් ඉවුර කඩාන යනවා වගේ අපේ සීලෙ කැඩෙන්න ඉඩ තියෙන නිසා සීලයට yaadena ගතියක් එන්න නම් නැත්නම් සීලය පවතින දෙයක් බවටපත් වෙන්න නම් ඒට යට තියෙන කය වචන දෙකට යට තියෙන මනස පිළිබඳව යම් ප්‍රමාණයක දැන ගැනීමක් යම් ප්‍රමාණයක හික්මා ගැනීමක් නැත්නම් සමාධි ශික්ෂාවක් අවශ්‍ය වෙනවා. ඒ සමාධි ශික්ෂාවක් ලබනවත් හිතන්නවත් බෑ කාය වචන දෙකේ හික්මා ගත්තේ නැති කෙනා. කාය වචන දෙකේ හික්මීම කියලා කියන්නේ මේ අලියන කඩළු බහන එක. ඒව වහන්න නැතුව මේ කූඹියන කඩළු වහන්නත් බෑ වහලා ඇති වැඩකුත් නැහැ. ඒක නිසා හේනක් කරනකොට අලියන කඩළු තියේදී මේ කූඹ යන කඩළු අහන්න යන්න එපා දඬු වැටෙන්. අන්නේ වගේ දැන් සීලේ දඬු වැටක් වගේ. නමුත් ඒක ගොඩාක් කවුරු තියෙනවා. පොඩි සත්තුන්ට රින් ගන්න පුළුවන්. ඉතින් යම් කිසි කෙනෙක් එතනින් අතර නොවි සමාධි භානාවට යනවනම් එයා යන්නේ අර කරගත්ත ක්‍රමේටම කාය වචන දෙක හික්මවගත්ත ක්‍රමේටම ඊට යටින් තියෙන හිත යම් ප්‍රමාණයකට දැපෙන දමා ගන්නයි. යම් ප්‍රමාණයකට මේචල් කර ගන්නයි. යම් ප්‍රමාණයට ඒකෝදි භාවයටපත් කරන්නයි. යම් ප්‍රමාණයකට ඒකාග්‍ර කරන්නයි. සමාධිගත කරන්නයි. සමාහිත කරන්නයි. ඉතින් මේ කටයුත්ත අමාරු බව මේ භාවනා කරන අය දන්න හොඳටම. ඇත්ත දෙක වහගත්තාම කාම ගුණ අයින් කරාට කාම සංඥාව අපිට බැටදෙනවා. කාමයෙන් අපි අයින් වුණාට කාම ඡන්දයෙන් අපි පෙළෙන උදේ ඉඳලා හැන්ද වෙනකම්. ඇත්ත එක වහගත්ත ගමන් අතීත අනාගත වශයෙන් කාමයට දුවනවා. අතන මෙතන වශයෙන් කාමයට දුවනවා. අරය මෙයා වශයෙන් කාමයට දුවනවා. ඉතින් අපි හිතමු දිග කතාව කෙටි කිරීමේ අදහසින් යම් කිසි කෙනෙක් තාමත්ම ක්‍රමවේදයකින් නැත්නම් ප්‍රතිපදාවකින් දැඩි වෘතයකින් දැඩි ශීලකින් ඉඳලා එක චිත්තක්ෂණයක් දෙකක් එක විනාඩියක් දෙකක් විනාඩි 5ක් 10ක් ඒ පංච නීවරණ ධර්මයන්ගෙන් තොරව හිත යම් ප්‍රමාණයකට පිරිසුදු කරගත්තයි කියලා. දිගටම හිතානපාන තියෙනවා. එහෙම නැත්නම් දිගටම හිත බිබ්බි මෑකිලිමේ තියෙනවා. එහෙම නැත්නම් දිගටම හිත වම දකුණේ තියෙනවා. අන්න එහෙම වෙනකොට යාට දැනෙනවනේ අර සීලයක් රකින්නකොට ලැබුණ බයෙන් තොර වෙනවට වඩා සමාධියක් හිතට එනකොට ඇති වෙන නිර්ාමිෂ සුඛයක් කියලා එකක් මේ මම මේ විඳින සැපේ ඇහෙන් රූප දැකලා විඳින එකක් නෙවෙයි කනින් සද්ද අහලා විඳින එකක් නෙවෙයි නාසයෙන් දිවෙන් කයෙන් පහස ලැබලා විඳින එකක් නෙවෙයි. ඇහැට රූප නොබැලීමෙන් ලැබෙන විවේකයෙන් ලැබෙන සැපයක්. කන සද්ද නැහැීමෙන් ලැබෙන විවේකයෙන් සැපයක්. නාසයට, දිවට, කයට ලැබිච්ච මේ පහස නොදැනීමෙන් වෙන සැපයක්. ඒක නිර්ආමිෂ සැපයක් කියලා සැපයක් කියලා දැනගත්තාම ඒ මතින් තණ්හාව ඇති වෙන්න ඉඩක් තියෙනවා කියන එක මම කියන්න හදන කාරණාව. ඒ ඇතිවෙච්ච නිර්ආමිෂ සුඛයට තණ්හාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ පිරිසක් ආව ඒ කාටවත් බැරි වුණානේ මේ පළවෙනි ධ්‍යානෙවත් ලබා ගන්න. එතන විනාඩි 5කට 10කටවත් ධ්‍යාමේ ආමේ නිවරණ නැති කරන්න මට නම් පුළුවන් වුණා කියලා මාන්නයක් එන්න ඉඩ තියෙනවානේ. ඒ වගේම මටයි මේ හරි ගියේ මේ ඇති වෙච්ච නිර්ාමිෂ සුඛේ මගේ ආදිවාසයෙන් ඒකට අයිතිවාසිකම් කියන ගතියක් හිතට එනවා. ඒ ඔක්කොම කටුකහේ කටුල් කරන්න ඕනේ නැතුව වගේ ස්වභාවයෙන් සංසාරෙන් එන දේවල්. එනකොටම ධ්‍යාන ලැබනවා වගේම එහෙම නැත්නම් නීවරණ ධර්ම නැති වෙනවා වගේම එහෙම නැත්නම් මේ ධ්‍යාන ධර්ම මතුවෙනවා වගේම මේ මතුවෙන හැම එකකින්ම තණ්හා මාන දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක හරියට පිපිඤ්ඤගිරිය කරන තිත්තරලා ගන්නවා වගේ මේ ලැබෙන ධ්‍යානයේ මේ අයෝනිසමස්කාර කියන තිත්ත කපලා ඒ වස කපලා මේකේ හරි පැත්ත ගන්න නම් ලැබෙන ලැබෙන හැම වෙලාවෙම තමයි පරිසං වෙන්න ඕනේ. ඒකෙන් තණ්හා මාන දිට්ඨිය ඇති නොවීම පිණිස. ඒක දානයේදී කපනවට වැඩිය සීලයේ කපනවට වැඩිය තද්ද බල ඇබ්බැහියක් නිසා වැඩේ ටිකක් අමාරුයි. ඒක මුලක් ආධ්‍යාත්මික දෙයක්. ඒක ගොඩක් ආගමික දෙයක්. ශිල්පේ දන්න කෙනෙකුට විතරක් හම්බෙන දෙයක්. ඒ නිසා ඇති වෙනකොටමත් එයාට හිතෙනවා දැන් මට හම්බෙච්ච මේ පළවෙනි ධානයේ දිගටම මයලඟ තියෙන්න ඕනේ වැඩිපුර මයලඟ තියෙන්න ඕනේ ආදි වශයෙන් මේක බලඳ තණ්හා බරිත හැඟීම අනන්තවත් පහළ වෙනවා ඒ වගේම මාන්නක්කාරකමක් පහළ වෙනවා ඒ වගේම මමේ මාගේ නিত্য සුඛ සුභාත්ම පහළ වෙනවා අන්නේ පහළ වෙනකොට එවැනි දැඩි කරලා අල්ලගත්ත මම කියාගෙන අල්ලගත්ත මගේ කියලා අල්ලගත්ත මේ ධානය නැති වෙච්ච දවස වෙනකොට බය වෙන්න එපා වහ කාලා මැරෙයි කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි මේ ශාසනයේ දෙනමක් ස්වාමීන් වහන්සේලා මැරිලා තියෙනවා. මේ අවශ්‍ය වෙලාවට ධානයට යන්න බැරි නිසා. මෙච්චර අතවාසිය තියාගෙන පො ධානය අවශ්‍ය වෙලාවට යා ගන්න බැරි නම් ඒ වෙලාවේ දැලිපිය ගත්තා බෙල්ල කපාගෙන තියෙනවා. ඒ තරම්ම ආසාවක් එනවා මේකට. මේ අපි සාමාන්‍ය දරුවන්ට බූදලියට හරක බාහනට රත්තරන් මිනිමතු වලට අපි ආස කරනවා. ඊටදී බොහොම ගැඹුරුයි ඒ Taman ලැබපු ඒ ධානා ශක්තිය වලට එන එක. ඉතින් ඒක එනකොටම අයෝනිසමනස්කාරෙත් මුසු වෙලා ආවොත් ඒ ලැබිච්ච දේ නිට්ටයයි සුඛයි සුබයි කියපු දේ අනිත්‍යයි අසුබයි අනිත්‍යයි දුක්ඛයි අසුබයි අනාත්මයි කියලා දැනෙනකොට වහ කනවා කියන කෙච්චර අමාරු නෑ. සීදීනසා ගන්නවා කියන එක අමාරු නෑ. තව කෙනෙකුට වෛර කරනවා කියන එක අමාරු නෑ. මොකද ඒක ඒ තරම්ම බොහොම මිහිරියාවක් තියෙනවා. ඒ වුණත් දන්න කෙනෙකුට බණ අහලා තියෙන කෙනෙකුට එනත අයෝනිසමංසකාරයේ නුගුණ නපුර දන්න කෙනෙකුට හිතා ගන්න පුළුවන් මම මේ වගේ ධර්මත් එක්ක වැඩ කරනකොට මම ගොඩක් සත්පුරුෂ වෙන්න ඕනේ. ඒ ධර්ම නිසා ඊසෝතුමා ගන්න යන්න නරකයි. ඒ ධර්මයේ දෝෂයක් නෙවෙයි. ඒ ගන්නකොටම විස කපන හැටි මම දැනගන්න ඕනේ කියලා. ඒ අයෝනිසෝමනසිකාරේ නපුරත් යෝනිසෝමනසිකාරේ ආස්වාදයක් ආනිශංසත් දෙක තේරුම් ගැනීමයි විපස්සනා කියන්නේ වෙන්න මොකක්වත් නැහැ. ඒ ලබන ලබන සීලමය ශික්ෂාව සමාධිමය ශික්ෂාව මහන්නේ වෙනස තණ්හාව වෙනස දිට්ඨිය නොවෙත පිණස නොවෙන්න කටයුතු කරන එකට කියනවා ප්‍රඥා ශික්ෂාව කියලා. ඒක නිසා ප්‍රඥා ශික්ෂාවට ගියාට පස්සේ ඒක නා අර විදිහටම දුසිල්ලසුන් අතර සිල්වන්තව ඉන්නවා කිසිම ඇඟෙන්නවත් දෙන්නේ නැතුව. දුසිල්ලතුන්ගේ දුසිල්වත්කමට දොස් කියන්න යන්නෙත් නැහැ. තමන්ගේ සුසිල්වත්කම හුවා දක්වන්න යන්නෙත් නැහැ. එයා දන්නා මේ දුසිල් ජීවිතයයි සුසිල් ජීවිතයයි දෙක ප්‍රත්‍යක්ෂ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. සාපේක්ෂව ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. සිල්වන්තෙන් අතර සිල්වන්තෙන් ඉන්න ඕනේ දුසිල්වන්තෙන් අතර තමයි. දුසිල්වන්තකම නැත්තම් සිල්වන්තකමක් නැහැ. ඒක නිසා මේ සිල්වතුන් ඉන්න ඕනේ සිල්වතුන් අතරමයි කියනවනම් වෙද්දු ඉන්න ඕනේ වෙදගම, ලෙඩ්ඩු ඉන්න ඕනේ ලෙඩගම. එහෙම නෑ වෙද්දු ඉන්න ඕන ලෙඩ ලෙඩ ගමේ. එතන යේසුස් වහන්සේ කිව්වේ පාපතර යනතර තමයි දේව පුත්‍රයා යන්න ඕනේ. ඒ යනකොට කවදාකවත් දේව පුත්‍රකමක් කියාගෙන යන්නේ ඒ පාපතරට අවශ්‍ය දේ කියලා දීලා එයා දන්න භාෂාවෙන් එයාට උදව් කරන්න නම් තමන් හොඳටම සිල්වන්ත වෙන්න ඕන. නමුත් කවදාකවත් දුසිල්වන්තෙකුට ඇඟෙන්නවත් යන්නේ නැහැ. ඒකම තමන් ළඟ ධානය විතරක් නෙවෙයි අභිඥා බල තිබුණත් කවදාකවත් අඟ උස්සන්නේ නැහැ. ඕනම කෙනෙකුට ඒ අවශ්‍යතාවයට යෙදිලා කටයුතු කරනවා. ඒ කටයුතු කරන්න නම් එයා ගාව අර තණ්හාවට මාන්නයට දිච්චියට තියෙන බය නිසා මම උසස් කෙනෙක් මම ඉහළ පන්තියේ කෙනෙක් මම උඩින් ආපු කෙනෙක් කියන හැඟීමකින් තොරව ඒ යෙදිලා කටයුතු කරන්න නම් හැම වෙලාවෙදීම ඒ සමාධිය තිබුණට ඒක සමාධි නැති පිරිසක් අතර හැසිරුණාට එයාට නොදැනෙන විදිහට හැසිරීම සඳහා ඒ තියෙන හැකියාව තේරවාද ශාසනයෙන් පිට කිසිම ශාසනයක කිසිම තැනක සාකච්ඡා කරලවත් නැහැ. හිතන්නත් එපා. ඒකයි මේකේ නෛර්යානිකත්වයේ තියෙන්නේ. මේකේ උපරිම ಗುಣ දියුණු කරනවා. හැබැයි ಗುಣ නැති පිරිසක් අතර ඉන්නකොට කිසිසේත් මෙවැනි ගුණයක් පේන්න අරින්නේ නැහැ. අන්න ඒකට අපි කියනවා යෝනිසෝමනසිකාරය කියලා. ඒ නිසා සරුවච්චන් වහන්සේගේ ශාසනේ පැවිද්ද ටික ගත්තොත් එහෙම නැත්නම් භාවනා කරන පිරිස විතරක්ම අරගත්තොත් උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන පැත්තේ කොයි කෙනාද නිවන් දැකලා තියෙන කොයි කෙනාද මාර්ගඵලයක් ලැබලා තියෙන කොයි කෙනාද ධ්‍යාන ලැබලා තියෙන කියලා දැනෙන්නේ නැති වෙන්න තමයි සාසනය මෙතෙක් කළා. කවුරු හරි ඔලුව උස්සන්න ගියා නම් ඒ මට මේක තියෙනවා ඒක තියෙනවායි කියලා මම මේවා කිව්වට තරහ වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ස්ත්‍රියවක් තමයි ලිංගෙ පෙන්වුවා වගේ. ඊට පස්සේ ස්ත්‍රියවගේ ආය බයලජ්ජාවක් නැහැ. ඒ වචනෙන්ම කියලා තියෙනවා. ස්ත්‍රියවගේ කුල ගෞරවයේ තියෙන එක ලැජ්ජා ස්ථාන වසාගෙන ඉන්න තාක්කල් තමයි. ඒ වගේ තමයි Tamange ගුණ ප්‍රකාශ කරන කෙනා උම්මතුෙක්. අයෝනිසෝ මනසිකාරයක්. එච බුදුරජාණන්ගේ අන්තිම ශ්‍රේෂ්ඨම ගුණ ටික දිනු කරගෙන පුණ්ණාදාශී ළඟටත් ගියේ කරන්න තියෙන දෙයක් කරන්න. එක්කෙනෙක් සෝවාන් කරන්න පයින් ගිහිලා තියෙනවා හැතැම්ම 15000. එක්කෙනෙක් සෝවාන් කරන්න. කිසිසේත්ම කිව්වේ නෑ මට වාහන ගාස්තු ගෙවපන්. මට නැත වාහනයක් ගෙවපන්. මම මෙහෙමයි මේ කදාකත් මොකක්වත් නෑ. ඒ වගේම තමන් බණ කියන වෙලාවේදී මේ බණ තේරෙන්නේ කාටද? එමස හිඟන්න වුණාට ආර්ධනාවිල තියෙන රාජකීය මට්ටමෙන් වුණාට බුදුසසුනේ හොට්ලයින් එක වැඩ කරන්නේ ඩිරෙක්ට් කොමියුනිකේෂන් එක යන්නේ අර හිඟන්නත් එක්ක. එයා දන්න වැඩේ යන්නේ එතන විතරයි. එච්චරයි බුදුහාමුදුර සැලකුවේ. ඒ නිසා ඒ බුදුජානන්සේ ඇඳපු ඉර ඒ උන්වහන්සේ පෙන්වපු ආදර්ශයේ කාටවත් කඩන්න බෑ. ඒ නිසා විපස්සනා කියලා මොකක්වත් මේකේ දෙයක් ඇත්තේ නෑ. Taman ළඟ ඒ ගුණ ඔක්කොම වඩන්න ඕනේ. කිසිම ගුණයක් හරහා තණ්හාවක්, මානයක්, ditthියක් ඇති නොවෙන්න කටයුතු කිරීම අපි කියනවා. යෝනිසෝමනසිකාරය කියලා. සාමාන්‍ය ක්‍රමේ තමයි වැඩියෙන් දන් දෙන කෙනාට තණ්හාමාන දිට්ඨිය ඉඳ ඉඳ වැඩි, වැඩියෙන් සිල්වන්ත කෙනාට තණ්හාමාන දිට්ඨිය වෙන්න තියෙන ඉඩ වැඩි, වැඩියෙන් සමාධිගත එක්කනට තණ්හාමාන දිට්ඨිය වෙන්න ඉඩ වැඩි. එයා සත්පුරුෂය ඇසුරු කරලා දැනගන්න ඕනේ. අන්න ඒක නොවන විදිහට කටයුතු කරලා සත්පුරුෂයා කොහොමද දීර්ඝායුෂ ලබන්නේ කියන එක. ඒක තමයි තේරවාදී කියන්නේ. ඒ නිසා තෙරුණාංශ කෙනෙක් වෙන්න අවුරුදු 20ක්වත් යන්න ඕනේ උපසම්පදා වෙලා. මහා තෙරුණාංශ කෙනෙක් වෙන්න. එයාට තමයි තේරෙන්නේ මේ මේ ඔක්කොම තියාගෙන සාමාන්‍ය මිනිසුත් එක්ක කටයුතු කරන ගමන් ඒ කිසිම අත්ත්ුක්කංශනය පරවම්බනයක් නැතුව කටයුතු කරන්න ඒ සඳහා තියෙන ක්‍රම සහ විදි අපේ හදසංතානේ අපි කයේ අපේ දැනුමේ ඕනේ තරම් තියෙනවා අපි මේකට හිත හරව ගන්න එකයි ප්‍රශ්නේ ඒ වෙනුවට නියම දෘෂ්ටියක් ඇති කරගන්න එකයි ප්‍රශ්නේ මොකද අන්න නැත්තම් ඒ කාන්තේ මිච්ඡා දිට්ඨියට වැටෙන්නේ ඒ කාන්තේම ආයනසෝමනස කාට වැටෙන්නේ අත්ුක්කංශන පරවම්බ. ඒ නිසා අපි අසුරු අසුරු කරන යාළුවා අපිට උදව් කරන කෙනෙක් වෙන්න ඕනේ. උඹ ඔය කරන වැඩෙන් උඹ ඔය මාන්නෙන් කතා කරන්නේ. උඹ ඔය වැඩ කරන්නේ තණ්හාවේ. උඹ ඔය වැඩ කරන්නේ දික්තියෙන් කියලා පෙන්නලා දෙන්න පුළුවන් නම් එයා තමයි අපිට ඉන්න කල්යාණ මිත්‍ර. ඒක හරියට තමන්ගේ ප්‍රමාණයට තියෙන කණ්ණාඩියක් වගේ. කරන හැම වැඩකින්ම නිකුත් වෙන තරංග අපේ කල්යාණ මිත්‍රය අපිට කියලා දෙන්නේ නැත්නම් පාප මිත්‍රේ. අපි ළඟ තියෙන ගනුදෙනු එච්චරයි. එක එකන එක එක කාට අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන කියන විදිහට එකන එකනට උදව් වෙමින් එක එකන උසවා තැබීමෙන් අපි මේ තණ්හාමාන දිට ඉගෙන ගන්න නැතුව පුද්ගලිකව Tamanට කොච්චර වුණත් ඒක කරන්න බෑ මොකද මේ කෙලෙස් අතර තියෙන වංචනික ධර්ම කියලා જાතියක්. ෂටගති කියලා જાතියක්. මායාවී ගති කියලා જાතියක් කිව්ව හැම වෙලාවෙම අසාධාරණ විනිශ්චය ඇති කරලා දෙනවා. Taman පිළිබඳව අයුතු තීන්දුව ඇති කරලා දෙනවා. ගොඩ පෙරක දෝරුකම් කරනවා. නමුත් වෙන කෙනෙකුට ඒක නෑ. යාට කියලා දෙන්න පුළුවන්. උඹ ඔය මෙහෙම හිතාගෙන ඉච්චාට ඒක නෙවෙයි වෙන්නේ. මෙන්න මේකයි ලෝකයා ඔබ දිහා හිතලා තියෙන ක්‍රමය කියලා. ඒ දේ පිළිගන්න, ඒ දේ අනුව Tamanට නැවත සලකා බලන්න පුළුවන් කෙනාට විපස්සනාව අහනවා. විපස්සනා තේරෙනවා එතන හුඟව දෙනෙක් හිටනා මේ විපස්සනා කියලා වෙනම පෙත්තක් ඇති එතන වෙනම ඔපරේෂන් එකක් ඇති වෙනම ආශිර්වාදයක් ඇති අනේ අපිට ඒක කොහෙන්ද ගන්න තියෙන්නේ පෙත්ත කොයි සුපර් මාකට් එකේ තියෙන්නේ කියලා තමයි මේ කට්ටිය හොය හොය ඇවිදින්නේ ඔය මේ විපස්සනා ඥාන ටිකක් පහල කරගන්න වෙන මොනව නැති වුණත් කමන්නේ දාන එක නෙවුව ඕනේ නැහැ දානේ අනම්මනම් ඕනේ අපිට කෙලින්ම විපස්සනා පෙත්ත ගිල ගන්න තියෙනවනම් ඒක ඒ ඒ පිස්සුව උප්පරිම අද තියෙන ඇමරිකාවේ ඇමරිකාවේ බුද්ධ ආගම තන්නේ කර බිස්නස් එකක් යන්නේ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන විපස්සනා ටික බීලා දාන දෙන්න ඕන ඒ මොඩියෝ කරන වැඩ. සිල් රකින්නේ ඒ ශිෂ්ට මිනිස්සු නෙවෙයි. සිල් රකින්නවා නම් ඒ මිනිස්සයා මේ මැට්ටා. ඌ ඌ ම්ලේච්චා. සිල්පද මොකක්වත් ඕනේ අපිට කෙලින්ම විපස්සනාට යන්න බැරිද කියලා. අපි වගේ සමාජයක තමයි මේවා පිළිවෙලින් කතා කරන්නවත් පුළුවන්. ඒ පැත්තක කතා කරුවොත් එහෙම ගල් ගහනවා. ඒ තරම්ම විපස්සනාව දැන් පෙති හදනවා ඒගොල්ලෝ. ඒ ඔපරේෂන් වලින් පොවන්න හදනවා විපස්සනාව. ඒක ඉවරලා බිස්නස් කරන්න ඒගොල්ලෝ හදාන්නේ. නමුත් සරුවචනාංශය හොඳට ඕම දන්නවා. මේ සීලයක් රකින්නකොටම දානයක් දෙනකොටමත් ඒක විපස්සනාවක් තියෙනවා. සීලයක් රකින්නකොටමත් එතන විපස්සනාවක් තියෙනවා. සමාධියක් වඩනකොටමත් ඒක විපස්සනාවක් තියෙනවා. මේ තණ්හා මාන දිට්ඨි ඇති නොවෙනා තාලට කරන්න හැබැයි අසරණයි පුද්ගලිකව. ඒකට අපිට තව කෙනෙක්ගේ ඔපිනියන් එක දැනගන්නවා. තව කෙනෙක් අපි කෙරෙහි කියන වචනේ දැනගන්න ඕන. ඒ කෙනාගේ මතය දැනගන්න. ඒ අපේ හැමදාම අපේ සුභසිද්ධියට කතා නොකරන වෙන්න පුළුවන්. නමුත් මේ පොදු ජනතාවගේ මතය බැහැර කරලා මේ ගමන යන්න බෑ. ඒ ඒකට සාපේක්ෂව යන්න ඕනේ. ආන්නේ කටයුතු කරනකොට මේ සූත්‍ර දෙකෙන් කොටස් දෙකකට මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. දෙවෙනි කොටසේ තියෙන්නේ නාහම් භික්කවේ ඒක ධම්මම් පිසමනපත් සාමි යේන අනුප්පන්නං වා සම්මාදිට්ඨි උප්පාදාය උප්පන්නං වා සම්මාදිට්ඨියා පවද්දති යතෙයිදං යෝනිසෝ මනසිකාරෝ මේ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම සම්මාදිට්ඨිය නැත්තම් සම්මාදිට්ඨියට ආසන්න කාරණාව යෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් තොර සම්මාදිට්ඨියක් කියලා එකක් නැහැ ඒක නිසා තණ්හාව ඇති වෙනකොටම මුල අල්ලන්න පුළුවන් නම් මාන්නේ ඇති වෙනකොටම මුලින් අල්ලන්න පුළුවන් නම් දිටි ඇති වෙනකොටම මුලින් අල්ලන්න පුළුවන් නම් ඒ කිරිබිම් මල් නට්ටක් කරනවා ඒ කඩන්න පුළුවන්. නමුත් ඒක මුලදී අල්ලා ගන්න බැරි වුණොත් ඒකට කියනවා පමාව කියලා. ඒකට කියනවා අසත්‍ය කියලා. එතකොට පොරවෙන් කපන්නවත් බෑ. හැබැයි ඒකෙන් ස්ථිරහානියක් වෙන්නේ අපිට සිද්ධ වෙනවා මේ පොරවෙන් කපනකම් ඉන්නේ නැතුව අප්‍රමාදීව දානයක් දෙනකොටම ඇති වෙන තණ්හාව තණ්හා වශයෙන් දැක ගන්න පුළුවන් නම් දානයක් දෙනකොටම ඇති වෙන මානෙ එනකොටම දැනගන්න පුළුවන් නම් දිට්ඨියක් ඇති වෙනකොටම දැනගන්න පුළුවන් නම් සීලයක් රකින්නකොටම සමාධියක් ඇති වෙනකොටම ආහනේ විදිහට මතුවෙන මතුවෙන තැන මේ තණ්හාව, මේ මාන්නේ, දිච්චි. එහෙම නැත්නම් අපිට රාග, ద్వේෂ, මෝහ වශයෙන් ගන්න පුළුවන්. අන්න ඒක අල්ලන්න පුළුවන්. ඒක තමයි අපි මේ ජීවිතේ මිනිස්සෙක් වශයෙන් මේ එකතු කරන ලොකුම ලොකු කුසලේ. ලොකු ලොකු කුසලෙන් දක්ෂතාවය, හැකියාව. ආහන ඒක සඳහා නිදර්ශනයක් වශයෙන් කිව්වොත් අපි ආනාපාන සති භාවනාව කියලා මේ නිතර කතා කරන භාවනා ක්‍රමී ගත්තොත් අපි නිදර්ශනයක් වශයෙන් ආනාපාන කරනකොට සද්දයක් ඇහෙනවයි කියලා හිතමු. සද්දයක් ඇහෙනකොටම ඒ සද්දේ පිළිබඳ ද්වේෂයක් පහළ වෙනවා ආනාපානය පිළිබඳව අනිවාර්යෙන් මේක මයිලඟ තියෙන්න ඕනෑ කියලා දිට්ඨියක් තියෙනවා. මම මේ ආනාපානට බැස්සා ඒ නිසා මම මේ ගෙදර දොර අතහැරලා ආවේ. මම සිල් දැකලා ඉන්නේ. භාවනා මධ්‍යස්ථානක ඉන්නේ. වටේටත් ඉන්න සිල් ලගත් ඇතු ඒ නිසා ආනාපානේ මයිලගේ හිතු. හිටපිය. කියලා ඉතින් තටම. තටමවට මේකත් නහයට අහන්නේ නැහැ. පිටපයින්. පිටපයින් මොකටද එක්ක සද්දයක් නිසා. එක්ක වේදනාවක් නිසා. එක්ක හිතවිල්ලක් නිසා. අපි යම්තා ආනාපානට තණ්හා කරනවාද ඒ තාක් සද්දෙට ද්වේෂ කරනවා. අපි තන්න යම්තා කානාපාන පිළිබඳ තත බලාපොරොත්තු වෙනද ඒ තාක් සද්දට ද්වේෂ කරනවා සද්ද හිතවිලට ද්වේෂ කරනවා වේදනාවට ද්වේෂ කරනවා ඉතින් ඊට පස්සේ මේන සද්දට වේදනාවට හිතවිල්ලට ද්වේෂ කරනවා කියලා කියන්නේ අනිච්ච දුක්ඛං නැත්තම් බලනවා කියලා කියන්නේ අනිච්ච දුක්ඛ නැත්තම් බලනවා කියන්නේ ද්වේෂය එතන නැදකින් නොපතන් නොදෝමකින් කිව්වයි අනිච්ච දුක්ඛං නැත්තම් කිව්වා දෙකම එකයි ඒ මොකද මේ ආනාපානට කොඩි වින කරමින් අනවින කරමින් මට සද්දයක් ආවා. අනේ මේ සද්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ. ඒ තරම්ම තද වෙච්ච ද්වේෂයක් තියෙන. ඉතින් මේක කොච්චර කෑ ගැහුවත් මේ මුල පටන් ගන්නකොටම තන් ආනාපාන යම් නూరుණු පුරුදු ආදරයක් ආසාවක් තියෙනවද ඒ තරමට මේක බාධා කරන එකට ද්වේෂයක් එනවා. ඉතින් මේක ලක්ෂ වාරයක් වෙද්දි වෙද්දි වෙද්දි වෙද්දි මේක දිහා බලලා මේක මෝරවුවොත් අල්ලන්න බෑ. මොරවොත් ආනපානෙත් කාබාසිනිය වෙනවා. සද්දෙත් එක්කක් දඟලලා සලුවකසා දාලා නැගිටලා නදන්නෙත් නැහැ. ඒ නිසා අනිත් දවසෙත් අපේක්ෂා කරලා මේ ආනාපානය අපි අඩේට ගත්තට මූල කර්මස්ථාන වශයෙන් ගත්තට උපකරණයක් වශයෙන් ගත්තට ඒක ලද්දාපට නිවන් දකින්න කම්ම එක දිගට යායට තියෙන එකක් නෙවෙයි ඒකත් අනිත්‍යයට ලක් වෙන දෙයක්. ඊ අනිත්‍යයට ලක් වෙන්නේ සද්ද වේදනා හිතවිලි නිසා වෙන්න පුළුවන්. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අන්නේ ඇති වෙන සද්ද වේදනා වලට ඇති වෙන ද්වේෂය හෝ ආසාව නිසායි කෙලෙස් ඇති වෙන්නේ. ආනපානස කෙලෙසෙන්නෙත් නැහැ. එන සද්ද වේදනා වලට කෙලෙසුත් නැහැ. ඒකට කඩාපයින් ගතිය නිසා. නැත්නම් ඒකට තියෙන ආසාව නිසා ඒක පට ලත්තනම අල්ලනවට කියන අප්‍රමාදී කියලා. පටන් ගන්නකොටම අල්ලන්න පුළුවන් නම් අප්‍රමාදී. ඒක අල්ලන්න පමයි නම් පමාවට වැටුණා, මදේට වැටුණා, සතිය කැඩුනා, ඒ කැඩුනට අපි නුසුදුස්සු වෙන්නේ අපි අනිත් දවසේ ඊට පස්සේ ආයෙසරයක් ඒක එන්න ඇරලා ඒක එනවා අපි කරන්න දෙයක් නැහැ ආයෙසරයක් බලනවා මීට වැඩිය මුලින් මේක අල්ලන්න බැරිද මෙච්චරම උග්‍ර වෙන්න ඉස්සරලා සද්දයක් එනකොට සද්දෙට තියෙන द्वේෂය නුරුස්නා ගතිය පැලහෙන ගතිය මීට කලින් අල්ලන්න බැරිද වේදනාවක් එනවා වේදනාවට උනන මේ ඇඹුල ගතිය නොදකින්න පතන් කියන ගතිය මෙච්චර උග්‍ර වෙන්න ඉස්සරලා බැරිද එහෙම නැත්නම් හිතවිල්ලක් එනවා. මේ හිතවිල්ල එනකොටම ඒ හිතවිල්ල නිසා ඇති වෙන මේ නුරුස්නා ගතිය එන්නකොටම අල්ලන්න පුළුවන් නම් මුලට යන්න යන්න ඒක හට ගන්න තැන දකින්න දකින්න Taman දිනනවා ඒ හිතවිල්ල වේදනාව නැත්තම් සද්ද නිසා ඇති වෙන द्वේෂය අපිට දාස වෙනවා. පහු වෙන්න වෙන්න වෙන්න Taman දාස වෙනවා. ඒ द्वේෂය Tamanට ස්වාමියා බවට පත් වෙනවා. ඒකයි බුදුජානනාථගේ මුළු ශාසනයම තනි වචනෙන් අප්‍රමාදේ සහ ප්‍රමාදේ කිය. ඒ නිසා මේ කෙලෙස් නිතර පහළ වෙනවා. එතරින්තර පටන් ගන්න කැස කැවෙනවා. ගැම්ම ගන්නවා. අන්නේ ගැම්ම ගනිද්දී ඒක පටන් ගන්නකොටම අල්ලනවා නම් යෝනිසමනස්කාරය කියනවා. පටන් ගන්නකොට අල්ලා ගන්නා සුළුව භාවනා කරනවා. ඒක තණ්හාවක් වෙන්න පුළුවන්, ද්වේෂයක් වෙන්න පුළුවන්, අවිද්‍යාව වෙන්න පුළුවන් නැත්නම් තණ්හා මාන දිට්ටි වශයෙන් වෙන්න පුළුවන් මේවා නිතරම මතුවෙමින් තියෙන. ඒ මතුවෙන මතුවෙන දේවල් අයින් කරනවා කියන අදහසේ උන්චි ද්වේෂයක් ගැඹෙලා තිනවා. ඒ මතුවෙන මතුවෙන ධර්ම අඳුන ගන්නවා අවබෝධ කරනවා දකිනවා කියනකොට අපි ටික ටික ටික ටික පටන් ගන්න තැනට යamak තියෙනවා. ඒක නිසා ඒ විදිහට අයෝනිසම මනසිකාර්ය ඉබේ පහළ වෙන්න ඉඩ දෙන්නේ නැතුව මතු වෙන්න තියෙන කෙලෙස් රාශියක් වෙනුවෙන් සැදී පැහැදී සිට මතු වීමට ඉඩ ඇති කෙලෙස් මතු නොවීම පිණිස කටයුතු කිරීමට අපි ඉන්ද්‍රිය සංවරය යෝනිසමනස්කාරය කියලා කියනවා. චක්කුණා රූපන් දිස්සා යත්වාදි කරන මේතං අසංගතං විහෙරන්තං uppajjati papaka kusala dhamma තත්ත සංවරාය ආපජ්ජති. රක්කති චක්කේන්ද්‍රයං ඇහැට රූපයක් ගැටෙනවා. අපි සක්මන් කෙලවරට ගිහිල්ලා හැරෙනකොට ඇහැට රූපයක් ගැටෙනවා. ගැටෙනකොටම Taman දන්න මේ පයේ පොළවේ වදින එක බලාගෙන එහෙම නැත්නම් කාය පස්සද්ධියේ කායේ තියෙන ඒ දැනෙන ගතිය පවත්වපු හිත දැන් එක පාට ඇහි දැනෙන ගතියට මාරුණා. කහේ තියන්න ඕනේ හිත ඇහැට මාරුණා. දැන් ඇවිදින්න දකින්නෙක් බාටපත් වුණා. ඒ දැකීම සඳහා සමනලෙක් යොමු වෙන්න පුළුවන්, මලක් යොමු වෙන්න පුළුවන්, කුරුල්ලෙක් යොමු වෙන්න පුළුවන්. දැන් මේ මාරු වෙනකොටම Tamanට තේරුණා නම් කාය ප්‍රසාදේ තිබිච්ච හිත චක්කු ප්‍රසාදයට මාරු වුණා. ඒ වුණාට සාමාන්‍ය හුඟක් එළඹිච්ච සතියක් හුඟක් අප්‍රමාද ගතියක් හුඟක් ක්ලාසික කෙනෙකුට ඒක අහුවෙන්නේම නැහැ. ඒ මදිවට වෙන්නේ මොකද? අර දැකපු සතාගේ අස්තර විස්තර බලන එකයි. ඒක ඒ විදිහට යන්න යන්න යන්න යන්න කය කාය ප්‍රසාදේ මතකේ තුරුවන් වෙන්නත් අර දකපු දේ පිළිබඳව කතන්දර ගොත කොටා ඉදිරියට ගතියත් යන්න යන්න මේ රූපයේ කුරුල්ලගේ සමනලයාගේ මේ මලේ සුන්දරත්වය වැඩි වෙන්න වැඩි වෙන්න ඒකට තණ්හා වැඩි වෙනවා වැඩි. ඒකට පිළි තවත් එක පැත්තක් තියෙනවා හරිම ලස්සන පැත්තක්. මේ කය දැකලා දැකලා දැන් එපා වෙලා තියෙනවා. ඇවිදව পায় දැකලා එපා වෙලා තියෙන නිසා මොන මල දාන දැක්කත් ලස්සනයි. මොකද මේක එපා වෙලා හින්දා. ඒක අපිට තේරෙන්නේ නැහැ. পায় තියතියා තියතියා යනකොට බොහොම ගෞරවයෙන් තමයි කරන්නේ. හැබැයි ඉතින් পায় තිබ්බයි කියලා අපිට ලාභයක් හම්බෙන්නෙත් නැහැ, සත්කාරයක් හම්බෙන්නෙත් නැහැ, තිලෝකයක් හම්බෙන්නෙත් නැහැ, තණ්හාවක් හම්බෙන්නෙත් නැහැ. නිකං කරත්තේ බැඳගෙන යන ගොන්නු යනකොට පිදුරු කකා යනවා වගේ. කරත්තේ යන ගුණාට වෙන කරන්න දෙයක් නැහැ නේ. ඉතින් ඌට කැමැති නිල් තනකොළ කන්න. ඒ වගේ තමයි කෙලවරට යනකොට මේ පය එපා වෙච්ච ප්‍රමාණය කොච්චරද කියනවනම් මොන මල දාන්නේ වුණත් හිත පයින්නවා ඉතින්. ඒක දකින්න පුළුවන් නම් මේ පැන්නේ මේ කය පිළිබඳ තියෙන නුරුස්නා ගතියටත් එතකොට ඇහි තියෙන රුස්නා ගතියටත් පැනපු නිසා දැන් මේ පහළ වෙන්න පුළුවන් තණ්හා ප්‍රවාහය තණ්හා චිත්ත වීතිය යත්වාදිකන්න මේතං අසංගතං විහෙරන්තං යම් ආකාරයකින් ඉන්දිය සංවරයකින් තොරව ගත කළොත් අර කෙලෙස් ප්‍රවාහය දෝරේ ගලනවා. uppajjati papaka akusala dhamma මේ පිළිබඳව අවදියක් ලෑස්තියක් මුකුත් නැහැ. ඒ සතාගේ වර්ණ බල බලා රස බල බලා පැහැදිලි කර කර කතන්තර ගොත ගොතා කියලා පෙර පෙර ගත කරන්න ගත කරන්න කෙලස් වැවෙනවා. අන්නේ ඉපදෙන්න පුළුවන් විශාල කෙලස් ප්‍රමාණය පිළිබඳව දැනගෙන තත්ත චක් රක්කති චක්කුන්ද්‍රයම් මගේ හිත මේ කාය ප්‍රසාදයේ තිබිච්ච හිතට දැන් චක්කු ප්‍රසාදයට ගියා. දැන් මේ ඇහි කිසිම සංවරයක් ඇහැ විසින් නැහැ. මට කොතනදීද තේරෙන්නේ මං දැන් යන්න යන පාරේ නෙවෙයි යන්නේ. මං කොතනදීද නැවතත් මේක পায়ට ගන්නෙ කියන එක කවදාකවත් පළවෙනි ප්‍රයත්නයේදී හරියන්නේ නැහැ. පළවෙනි ප්‍රයත්නය හරියනකොට අපි රූපේ රස බලලා, කෙල ගිලලා, කෙල හලලා ගොඩාක් කල් ගිහිලා. ඒත් ප්‍රශ්නයක් නෑ යාට තේරෙනවා නම් මෙතන ට්‍රක් එක මාරු වෙලා තිනවා කාය ප්‍රසාදනල චක්ක ප්‍රසාදයට ඒක දිගේ ගියාට පස්සේ මේ මාරුව නෙවෙයි ඒ දකින්න දේ රසාස්වාදය මේ කෙලස් වගුරුවන තැනක් ඒ නිසා මම කොතනදීද ඒක නැවතත් পায়ට හිත අරගෙන ආයෙසක්මකට ගන්නෙ මේක සඳහා දෙවන්නේගේ කිසිම බලපෑමක් නැහැ බලපාන්නේ අවිද්‍යාවත් තණ්හාවත් විතරයි ඒක කඩන්නයි බුදුහාමුදුරුවෝ කල්ලාතෝ බණ කියලා දීලා තියෙන්නේ ඒක කඩන්නයි Taman ඒක කල්ලාතුව දිරවගෙන තියෙන්නේ ඒක කඩන්නයි Taman ඒකට ලෑස්ති වෙලා යන්නේ. ලෑස්ති වෙලා ගියත් පරාදයි. නමුත් ලක්ෂ කෝටි වාරයක් කරනකොට Taman තේරෙයි මේ හිත එලිපත්තේ ඉන්න බලලා වගේ. ඇතුළට පණිද පිටට පණිද කියලා කියන්න බෑ. ඇතුළ කියන්නේ ආනප් සක්මන නම් පිටපයින් පැත්ත වැඩි. ඒක මේ අපි දෙන්නේගේ වෙනසක් නැහැ. ඒ කාගවත් දුසිල්කමක්වත් නැහැදිච්ච කමක්වත් නෙවෙයි. හිත ඔච්චර කල් පුරුදු කරුවේ අපි ඒකට තමයි. ඒ නිසා එතෙන්ද ගිහිල්ලා තාමත් නූපන් අකුසල් නොයිපද වීම පිණිස නැවතත් හිත සක්මනට ගන්න පුළුවන් නම් පමා වෙලා හරි කමක් නැහැ. ගත්ත ගමන් අපි හිතමු දැන් ඔන්න සතෙක් දැකලා ඒක රස විඳ විඳ ඉඳලා මේ බන සීපත් වෙලා හරි මොකක් හරි එකකින් අපි ආයේ පියවරට හිත ගත්තා. ගත්ත ගමන් කාටද සහතිකයක් දෙන්න පුළුවන් හිත පශ්චාත්තාවයටපත් වෙන්නේ නැහැ කියලා. ගත්ත ගමන් හිතෙනවා චික්කේ මෙච්චර කරලා තියේදිත් කයේ තිබුණ හිත පයේ තිබුණ හිත ඇහැට ගියානේ නැද්ද කිම් මම වගේ කාල කන්නියෙක් කියලා හිතෙනවානේ එන්නේ එතන තමයි අකුසලේ තියෙන්නේ කාටද පුළුවන්නේ දැන් මේ පශ්චාත්තාවයක් ආවොත් හිත වැටෙනවා මට කරන්න තියෙන දැන් ආපහු ගත්ත හිත පයේ අලුතෙන් හම්බෙච්ච අවස්ථාවක් වගේ අලුත් චිත්තක්ෂණයක් වගේ වෙච්ච දේ ගැන පශ්චාත්තාප නොවි මේ පයේ නැවත හිත තියාගෙන අලුතෙන් 7යි 7යි කියලා ඇවිදින්න හදන බබෙක් දිහා හුරතලෙන් බලන අම්මා කෙනෙක් වගේ ආපහු හිත සන්තෝෂෙන් පයේ තියන්න පුළුවන් නම් ඒක තමයි මේ යෝනිසෝමනසිකාරයේ කියන තියෙන එතන වහාම ලැබෙන ප්‍රතිඵලය. එහෙම නැත්නම් අයෝනිසෝමනසිකාරය තියෙන එක නා එක්කෝ දැකපු රූපෙ දිගේ ඔහි කක කක කක කක යනවා. නතර කළත් නතර කරනකොටම පශ්චාත්තාවයක් එනවා. ඒකත් අයෝනිසෝපනිසකාරයේ රොස්සක්, පැංගිරියක්, තිත්තක්, ඇඹුලක්. දක්ෂ යෝගාවචරයා ඒ වෙච්ච ගැන පශ්චාත්තාප වෙන්නේ හරි දැන් ආය සැරයක් පයට ආවා මම අලුතෙන් යෝනිසෝමනසිකාරයෙන් ඉඳගෙන මේ ලැබිච්ච චිත්තක්ෂණය බලන්න ඕනෑ කියලා පශ්චාත්තාපයේ පැත්තක දාලා ඒ අලුතෙන් හම්බෙච්ච එකට හිත සාදර කරන්න පුළුවන්කම යෝගාවචරය තමයි බුදුහාමුදුරන්ට ඉස්සලා දැනගන්න. ගුරුවරයාටත් ඉස්සලා දැනගන්නේ තමයි. විච්ච වැරද්දට අච්චු සමාව දෙනවා. අලුත් හම්බෙච්ච චිත්තක්ෂණය අලුතෙන් වඩ아가න යන්නේ මේ යෝන්සෝ මනසිකාර්ය තිබීමේ ආනිසංසය නිසා ඒ වැරදුනා තමයි ආපහු හදාගෙන තමයි හදාගෙන දැන් මේ සක්මන දිගේ යනකොට අන්න ඒ ඇති වෙන වැරදුනාට පස්සේ හරි කමන්නේ සන්තෝෂෙන් ප්‍රසන්නව අලුත් දෙයක් ලැබුණා වගේ සක්මනේ හිත තියන්න පුළුවන් නම් ඒකට බුදුහාමුදුරුවෝ සද්ධාව කියලාත් කියනවා වැරදුනා වැරදිච්ච එක ගැන හිතන්නේ නැහැ හිත ඇඹුල් කරගන්නේ අලුතෙන් ශ්‍රද්ධාවක් ඇති කරනවා මට දැන් අලුතෙන් අවස්ථාවක් ලැබිලා තියෙනවා මම දැන් හැරලා ඉන්නේ මම මෙතනලා සක්මන කරගෙන යනවා කියලා යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවක් තියෙනවා නම් කොච්චර වැරදුනත් මේක හදන්න පුළුවන් මටම හදත හැකි මම බනහලා තියෙනවා මම වරද්ද කරලා තියෙනවා මම ලෑස්තිලා ගිහිල්ලා තියෙනවා මම දැන් හදනවා කියලා මෙන්න මේ ශ්‍රද්ධාව යා ළඟ තියෙනවා නම් එයාට නැවත නැවතත් අයෝනිසු මනසිකාරයෙන් අයසමනසකාරය නිසා නූපන්න කුසල් රාශියක් උපදින තියෙන අවස්ථාව යෝනිසෝමනසකාරයේ දිහා මට හරවලා ආපහු ගන්න පුළුවන් මෙන්න මේක තමයි විපස්සනා කියන්නේ. මේක තමයි සද්ධාව කියන්නේ. මේ අතින් අපි ඔක්කොටම සද්ධාව තියෙනවා අපි දන්නේ අපි දන්නේ මේකයි කරන්න ඕනේ කියලා. අපි දන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනෙත් මේකයි කියලා. අපි හිතනවා කවදා හරි සක්මනේ ඉබේම පහළ වෙයි මතු බුදු වෙන මෛත්‍රී බුදු ජානන් වහන්සේ දැකීමෙන් එකම ධර්ම මණ්ඩපයේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් සීල දෙනාට නිවන් සැප ලැබේවා සාදු කියන්න දත් මෛත්‍රී බුදු හමරන්ගේ ගුණයට අපිට නිවන් ලම්බ වෙයි කියලා හිතනවා කද්දාවත් වෙන්නේ නැහැ එහෙම මේ ධර්මේ පුංචි කරන්න බෑ මේ පුංචි තනකින් වැරදිච්ච හැම වෙලාවෙම අලුත්ෙන් කෙලෙස් නෝපදව කුසලයක් පිළිටවා ගන්න අවස්ථාවක් තියෙනවා. අන්න ඒකේ සද්ධාව තියෙන මිනිස්සයා හැමදාම hina වෙලා ජීවත් හැම වැරද්දකකින් බannෝ මම තැවෙන්නේ නැති එක තමයි මගේ තියෙන විපස්සනාව. මම ඊගාචිත්තක්ෂණ සති පිළිටවනවා. තැවි තැවි අරගෙන මන මන මේ මොකද්ද? ඇයි එහෙම වුනේ? ඒක සමතේද? ඒක විපස්සනාද? මේ ඉස්සරහට දෙන්නේ පස්සට දෙන්නේ කියලා අර කුණු වෙච්ච දේවල් කතා කර කර ඉන්නවයි කියන්නේ. ඒ තර්ක හිතේ තියෙන ඇබ්බැහියක්. ඒක මේ පල් වෙච්චි, මඩ වෙච්චි, මෙත් ඇහි වෙච්චි ගතිය. ඉතින් අවාසනාව කියන්නේ මේකට ඥානය කියලා නමක් දාගෙන තියෙනවා. ඔය තමයි කාලා එන්න බැරි වැඩි. මේ තකතිරුකමට මේ සැකේට මේ කුණු වෙච්චි වමනේ කණේකට ඥානය කියලා දාගෙන ඥානය කියලා කියන්නේ ඊ ගාවට කහ කැල දෙකට කැඩුවා වගේ දැන් හදාගත්ත චිත්තක්ෂණය මම සතිය පිටුනවා. ඒ මිනිසයා වටන්න මාරයටත් බෑ. එක දවසයි මේ දේ කරන්න එක දවසයි මේ දේ කරන්න කෙරුවට පස්සේ මේ විනෝදාංශයට යනවා. බෝණ තරම් වට්ටපම් මන්න ගිටනවා. ඕන දෙයක් කරපම් මන්න ගිටුණා කියලා ගියාට පස්සේ ඉතින් බුදුහාමුදුරන්ගේ රැස්වි දෙන්න පටන් ගන්නවා. අනේ බුදුහාමුදුර මේක තනියම ඉගෙන ගන්නකොට තනියම මේක අවබෝධ කරනකොට මොන්න තරම් මානව මනසක අවදියක් තියෙන්න ඇති. ඒක පැත්තක දාන්න මේකත් තව මේ මොට්ටලේකට කියලා දෙන්න බුදුහාමුදුර ගාව කොච්චර ඥානයක් තියෙනවද? කොච්චර කරුණාවක් තියෙනවද? මේක කියලා දුන්නාට පස්සේ කාට හරි මේක ඒත්තු ගන්න. ඒකනේ බුදුරජාණන්සේ කල්පනා කරුවේ මේක කියලා දෙයිල නැතුව නිකන් ඉන්න ඕනේ කියලා. කිව්වට මොන යකෙක්වත් බාර ගන්න. ඒ හරිම කැමැති අපි වෙච්ච වැරද්දට නිකටල්ලේ තියාන හරි සෞත්‍ය ඒක සදාචාරය කියලා හිතාන, සැපයක් කියලා හිතාන, ඥානයක් කියලා හිතාන අල්ලපු ගෙදෙටත් කියන බලන්නකෝ අනේ සක්මන් කරනකොට හිත පිට යන. හ්ම්. ඒ අල්ලපු එකනදී ඒන බාන්නකෝ හ්ම්. මේ දෙන්නම වලේ. එක එකක් දන්නේ මේ හිත පිට යෑම හරහා තමයි නැගිටින්න තියෙන්නේ. ඊ ගාව චිත්තක් කියන්නේ අලුතෙන් පුදුනා වගේ අලුතෙන් ඇවිදින කෙනෙක් වගේ අලුතෙන් සතිය පිටරලා යන්න හදනවා නම් manussත්වයේ කියන්නේ ඒ තරම්ම නැවුම් දෙයක්. චන සම්පත්තිය කියන්නේ ඒ තරම්ම නැවුම් දෙයක්. සද්ධර්ම කියන්නේ ඒ තරම්ම නැවුම් දෙයක්. සත්පුරුෂයා කියන්නේ ඒ තරම්ම නැවුම් දෙයක්. ඒ නැවුම් මොකක්වත් අපිට පේන්නේ වෙච්ච වැරද්ද ගැන පොත් ලියනවා. නඩු කියනවා. සෙල්ෆෝන් එක කරන අනුන්ට කතා කරනවා මෙයාට කතා කරනවා හිතනවා කාට හරි මේක මකන්න පුළුවන් ක්‍රමයක් ඇති කියලා. මකන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක බොහොම හිමීට සිද්ධ වෙන හැම වැරද්දකටම පිටිපස්සේ ඒ වැරද්ද ගැන පශ්චාත්තාප වෙන එක වමාරා කෑමක් කියලා හිතන. හරක් වමාරා කන එක මං හිතන්නේ දන්නවා කට්ටිය. දවල් 30 කාලා කාලා කාලා රැයට ගිහලා ගහක් පොඩ ඉඳගෙන කුඩුස් කාලා හපේ එළියට යන ආය හපල හපල හපල හපල කනවා රුමැටික් රුමිනේෂන් කියලා කියනවා. කෘදන්ද රුදන් හොඳ නමක් තියෙනවා සිංහලෙන් අපිට උගන්ලා තියෙනවා මට මතක නැහැ. මේ වමාරා කෑමෙන් තමයි අපේ මේ ලස්සන ජීවිතේ මල් මල් ජීවිතේ පල් වෙලා තියෙන්නේ. ජීවිතේ මල් විහිම්පත්. පිච්චි හැම කුණම නැවත වමාරලා කනවා. ඒ වමාරා කෑමට ඉන්න හදා බෙදා ගන්න කට්ටිය තමයි නෑයෝ කියන්නේ. උත් ඒ විදිහට මේ කුණ කාලා තියෙන උට හොඳට තේරෙනවා. පිටරට කෙනෙකුට අපි කියන්නේ කිව්වොත් එimhe නෑදෑ නොවන කෙනෙකුට මේ වමාරා කනවා කියලා චි අතල දාපන් කියන්නේ. උඩ තේරෙන්නේ නැහැ අපි නෑයෝ නෙවෙයි කිට්ටුවන්තයෝ නෙවෙයි කිට්ටුවන්තය එයා සමාන වමාරා කන જાතියක්. ඉතින් උන් ළඟ ඉන්නකොට ඉතින් හරක් වමාරා කන එක හැටිනේ. භාවනා නොකරන එක හැම වෙලාවෙම කරන්නේ chewing the cud. වමාරා වමාරා ඒකම කනවා. ඒක හරකුන්ගේ හැටි. දොස් කියන්න දෙයක් නැහැ. අපි මේ ආමාශයේ ඒ කොටස ක්ෂීණ වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ කොටස් තමයි උණ්ඩුක පුච්චේ කියලා එහෙම කොන් වෙලා තියෙනවා ක්ෂීණ වෙලා තියෙනවා. අපිට අවශ්‍ය නෑ ඒක. ඒක මේ මේ මේ ක්ෂීරපයි සත්තුන්ගේ ඒ තනකොළ වල කන සත් හැම සතාගෙම තියෙනවා ඒ ආමාශය හතරකට කැඩලා තියෙනවා. වමාරකෑම කරන්න ඕනේ. පෘථජනය කියලා කියන්නේ මේ වගේ ක්ෂීරපයි පාලපත්ති මේ සතෙත් තමයි. මිනිස්සයයි කියලා කියන්නේ වමාරා කැමෙන් ඇති වැඩක් නැහැ. ඒකෙන් වෙන්නේ පිලුණු ගඳක් එන්නේ. ඔබට ඊගා චිත්තක්ෂණේ 100ක් අලුත් යෝන්සමංස්කාරයෙන් ඵලයන්. නූපන් අකුසල් නූපදින්න දෙන්න එන්න දෙන්න එපා. ඊගා චිත්තයෙන් සම්පූර්ණ සද්ධාවේ. බුදුන් කෙරේ සද්ධාවේ, ධර්ම කෙරේ සද්ධාවේ, සංඝයා කෙරේ සද්ධාවේ, තමන්ගේ සීලය අලුත් ජීවිතයක් පටන් ගන්න. කාට මොන જાතින් කිව්වත් ඒගොල්ලෝ කියන්නේ නැහැ නෑ ඊට වැඩි ගොඩාක් වටනවා පමාරකණේ. මං කරපු පව් මෙච්චරයි වැරදිච්ච පව් මෙච්චරයි අනේ මේ තීරම එකතරේ පව් සමා කරගන්න ක්‍රමයක් නැද්ද කියලා අර පල්ලියට හිල තියලා කටට හිල තියලා පව් සමා කරන කතාව අහලා තියෙනවද මන් දන්නේ පල්ලියේ තියෙනවා එහෙම ආදිරි ඇතුලේ ඉන්නවා පිටේ කනා කියලා තමන්ගේ ඉච්චි වැරද්ද කියනවා ඉතින් අප්පැත් එකේ ගිහිලා යාළුවෙක් ඉන්නවා ඒ කතෝලිකෝ කියනවා උගේ යාළුවෙක් ගිහිලා පාදිල්ලේ කිවලු අනේ පාදිලි මම පොතක් හොරකම් කරයි පාදලි කිව්වලු එහෙනම් අයිතිකාරයට දෙන්න කියලා. නෑ එහෙනම් පාදලි ගන්න එක නෑ මට එපයි කිව්වා. අරු අරගෙන ගියාලු බන්නකොට හොරකම් කළා දෙන්නේ පාදලි කි. දෙපයි යුවනේ දැන්. ඒ පව් සමා කරන ක්‍රමය. මේකේ පව් සමා කරන්න තියෙන්නේ වෙච්ච දේවල්න පශ්චාත්තාපෙන එක නෙවෙයි. මං කියන්නේ මේ සතෙක් මරලා ඉවරලා ඒකට මරමරා පශ්චාත්තාපන මේක නෙවෙයි මේ මං කතා කරන්නේ. භාවනා කරනකොට මේ හිත පොඩ්ඩක් එහෙම ගියාම යනවා වගේම හිත එනවා. එනේ ගැන සන්තෝෂ වෙන්න යන්නේ ගැන පශ්චාත්තාප නොවී ඉන්න. එතකොට ඕන තරම් අලුත් අවස්ථාවක් ලැබෙනවා. එන්නේ යෝනිසමනස්කාරට අවශ්‍ය කරන මේ ප්‍රසද්ධාව. එමෙන්න තමයි කුසල ඡන්දය. අපිට තේරෙන්නේ නැහැ සම්බන්ධකම. අපිට තේරෙන්නේ නැහැ මේ අලුත් අදහසක් ඇති කර ගැනීමෙන් අලුත් ජීවිතයක් ලබන්න පුළුවන්, තිරියන් වෙන්න පුළුවන් ගතියක් තියෙන බව දන්න අපි හිතන්නේ වෙච්ච දේට පශ්චාත්තාප වීම සදාචාරයක් කියලා. ඒක ගැන සැක කිරීම ඥානයක් කියලා. මෙන්න මේවට වංචනික ධර්ම කියලා කියනවා. බුදුරජාණන් මේ කපලා කෙරීම පෙන්ලා දෙනවා. ඔබ පශ්චාත්තාප වුණොත් අපායට යනවා. ඒ වෙනුවට අලුත යෝනිසමංස්කාරය පිළිපදවගෙන සතිය පිළිපදව ගත්තොත් ඔබට සම්පූර්ණ අලුත් අවස්ථාවක් ලැබෙනවා කියලා මෙන්න මෙතන ශ්‍රද්ධාව ක්‍රියාත්මක වෙනවනම් බුදුරජාණන්සේ පෙන්නනවා මේ ශ්‍රද්ධාව ක්‍රියාත්මක නොවි අසද්ධාවේ එnde හේතුව අසත් ධම්මස්සවණේ කිය. බුරු බණ අහලා තියෙනවා. සද්ධර්ම ශ්‍රවණයේ තියෙන එක හරියටම කහ කැල දෙකට වැඩි කපලා පෙන්න මෙන්න මෙතනදී මෙහෙම කරපන් කිය. හැබැයි ඒකට හොඳට ඇහක් පිට ඇහක් තියාගෙන බලන්න. හොඳට කන යොමාගෙන අහන්න ඕනේ මේ මොකද්ද කියන්නේ කියලා. ඒකට අදාළ අත්දැකීම් තම ළඟ තියෙන්න ඕනේ. ඒක හරියට යොදව ගත්තොත් සද්ධර්ම ශ්‍රවණේ වෙනකොට හරිය තැනට තට්ටු වෙනවා. ආ මෙන්න මෙතනයි මට දැන් භාවනා මනසිකාරය යොදන්න ඕනේ. යෝනිසෝමනස්කාරය යොදන්න ඕනේ. මේක මම ඇතින් මෙතෙක් කල නොදැන සිද්ධ වුණා. කොච්චර නොදැන සිද්ධ වුණත් එක දවසක් හරියට කරපු ගමන් මට ආනිසංස ලැබෙනවා. ඒ නිසා මම සද්ධාවේ අලුත් හිතකින්, නැවුම් හිතකින්, තිරියන් හිතකින් අලුතෙන් මම මේ හැම වැරද්දක් දිහාම බලලා ඊ ගාවට හැදෙන්න ඊ ගාවට අලුත් හිත අලුත් කරගන්න තියෙන අවස්ථාව දකින්ද සද්ධාව පිහිටව ගන්නවා මේ සද්ධාවට ආසන්න කාරණාව සද්ධර්ම ශ්‍රවණි ඉතින් භාවනාවක් කරපු නැති කෙනෙකුට මේ කතාව කිව්වට කාටවත් තේරෙන්නේ නැහැ මේ මොකටද කතා කරන්නේ කොතෙන්ද මේ තට්ටු කරන්න හදන්නේ කියලා. ඉතින් අපි ළඟ අත්තරදි ටිකක් තිබුණොත් අපිට තේරෙනවා. අන්නේ අත්තරදි ටික විතරමයි අපිට උදව් වෙන්නේ. අපි කරලා තියෙන අපේ අත්දැකීම විතරමයි අපිට උදව් කරන්නේ. බුදුහාමර නිවන් දැක්කයි කියලා අපිට ඇති වැඩක් නැහැ. අල්ලපු ගෙදරම නිවන් දැක්කයි කියලා වැඩකුත් නැහැ. ඒ නිසා සද්ධර්මයේ වෙන්නේ හරි තැනට හරියට බණ කියනකොට ආ මෙන්න මේක වෙන්න ඇති කියන්න ඇත්තේ කියලා වැටහුනොත් ඒ ටික සද්ධර්මයක් වෙනවා. මේ සද්ධර්ම ශ්‍රවණයට ආසන්න කාරණාව සත්පුරුෂ සංසේවණේ. හරියට දැනගෙන ඇනේට මිටියෙන් ගහන්න පුළුවන් මිනිස්සු හම්බුනොත් එයා නායකාරයා. එයාට පුළුවන් හරියටම දැනට තට්ටු කරන්න. එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද? අපි සත්පුරුෂයා සත්පුරුෂයා අඳුරන්නේත් නැහැ. සද්ධර්මයා සද්ධර්මයා අඳුරන්නේත් නැහැ. සද්ධාව සද්ධාව අඳුරන්නේත් නැහැ. යෝනිසමංස්කාරය යෝනිසමංස්කාරය අඳුරන්නේත් නැහැ. එතකොට මිච්ඡාදිට්ඨි සම්මාදිට්ඨිය අතර වෙනස නැති වෙනවා. එනිසා අවිජ්ජා සූත්‍රයේදී ਸਰවඥාන්සේ මේ මිච්ඡාදිට්ඨිය අරගෙන පතුරු ගහලා පතුරු ගහලා පිටිපස්සෙන් පිටිපස්සට පිටිපස්සට ගෙනියලා පෙන්ලා දෙන මේ ධර්ම પરම්පරාවක්. ඒ ධර්ම પરම්පරාව හරහා යනවනම් ඥාන වුණත් පිරිමි වුණත් අද පටන් ගත්තත් ඊයේ පටන් ගත්තත් පැවිදි වුණත් උපැවිදි වුණත් බෞද්ධ වුණත් නැති වුණත් මේ මාසෙට හරියට තේරෙනවා ප්‍රතිපදාවෙදිගේ ගියොත් එකලස් වෙච්ච ගමන් බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. එකලසුනේ නැත්තම් බලය විසිරී යනවා. යන්නේ අවශ්‍ය තැනට යන්නේ නැහැ. ඒක නිසා අපි හිතමු හිතුවොත් අපි මේ දානයක් දෙනකොටත් තණ්හාමාන දිටි නොවන තැනට යන්න ඕනේ වුණාට තණ්හාමාන දිටි එනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් අර හැබැයි ඒක ගැන කනගාටු වෙන්න එපා. ඒක පැත්තකට දාන්න. ඊගාචිත්තක්ෂණේ අලුතෙන් හිතක් ඇති කරගන්න මේ කටයුත්ත අම්මා කෙනෙක් දරුවෙකුට කිරි දෙනකොට තණ්හාට මාන දිටියට නෙවෙයි දෙන්නේ. ඒකෙත් අම්මගේ තාත්තගේ දුවේ පුතාගේ සම්බන්ධතාවය. ඒ වගේ බෙදානේ කියන එක මනුෂ්‍යය කළ යුත්තක්. මම සීලයක් රකින්නකොට සතෙක් නොමරා ඉන්නකොට ඒ සතෙක් නොමර හිටේ සතා ගායිතු වාසිකම අපිට හම්බ වෙන්නේ නැහැ. අනේ අබේ දෙන්න කියලා කෝටියක් වාර තියෙනවා අපිට. නොදුන්නත් සතෙක් මරන්නේ නැහැ කියලා ගන්න අදිෂ්ඨානයක් පාස අපි සිද්ධ වෙනවා. වරකමක් කරන්නේ නැහැ කියලා ගන්න අදිෂ්ඨානයක් පාස පිට. නමුත් ඒකෙන්වත් අන්නාමාන දිටි වෙන්න දෙන්න එපා. ඒකත් තව කෙනෙකුට කියලා දෙනකොට මම දන්නවා උඹ දන්නේ මම සිල්ලන්තයි උඹ සිල්ලන්ත නෑ ඒ කතා බෑ. මමත් උඹ හිරපු තැන තමයි ඇවිල්ලා තියෙන්නේ දෙයයන් බුදුන්ට පිසිද්ද වෙන්න සත්පුරුෂයන්ට පිසිද්ද වෙන්න මෙන්න මෙහෙමයි මම කිරුවේ කියලා යාට අයනෝ ආනදලා කියලා දෙන්න පුළුවන්කම. ඊට පස්සේ භාවනාවක් කරනකොටත් මට සමාධියක් ආවා මං හෙට මොකට ගන්නෙ කොහොමද කියන එක නෙවෙයි තියෙන්නේ මේ සමාධිය හරි ගියා කියන වෙලාවේ මට තණ්හා මාන දිට්ඨිය ඇති වෙන්න ඉඩ තියනවාද තණ්හාව සමාධිය නැති වෙච්ච වෙලාවෙදී මට ද්වේෂය පහළ වෙන්න ඉඩ තියෙනවද? එහෙමනම් තාම අයොනිසමනසිකාරය තියෙනවා. ඒ නිසා සමාධිය ආවත් නැතත් සතිය තිබුණත් නැතත් දෙකටම සමහිත දෙකටම නොසැලෙන හිත හරිම අමාරුයි ගන්න. මොකද ඒ තරම් තණ්හාව මේ සමාධියට කෑදරයි අපි. ඒ තරම්ම සතිය නিত্য සුඛ සුභ කියලා හිතන්නේ. සමාධිය නිට්ටය සුඛ සුබ කියලා හිතාගෙන. ඒක නොලැබෙච්චාම බොහෝම කනගාටු වෙනවා. අනේ මම මේ ඊයේ මට ආවා දාවේ නැහැ කියලා. ඊයේ එනවා අද එන්නේ නැති එක තමයි අනිත්‍යතාවය කියන්නේ. ආන් එකට ලෑස්ති වෙලා නිතිපතා භාවනා කරන්න නම් යෝනිසෝමනසිකාරය අවශ්‍යයි. අන්නේ ඒ යෝනිසෝමනසිකාට ආසන්නෙන් ක්‍රියාත්මක වෙන ශ්‍රද්ධාව තමයි ඒ කියන්නේ හති වැටෙන්නේ නැති, කම්මැලි වෙන්නේ නැති, හෙම්බත් වෙන්නේ නැතුව දිගටම කාලසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන් ගතිය. නිතිපතා අවශ්‍ය වෙලාවට පරියන්ක කරනවා අවශ්‍ය වෙලාවට සක්මන කරනවා එදිනෙදා වැඩ ටික සතියෙන් කරගෙන ඉන්නවනම් ඒ ශද්ධාව තියෙන එකක් අපි ප්‍රයෝජන ගන්න නැති එකක්. අපි ශද්ධාව කියලා වෙන මොකක්ද එකක් අල්ලගෙන තියෙන. ඒ නිසා අපි ළඟ තියෙන මේ ශද්ධාව අවදි කරවනක. ඒකට තමයි බුදුහාමුදුරුවෝ නිදර්ශනයක් අපිට ආදර්ශයක් අපිට මේ පූර්ව චර්චාවක් වතුර පෙන්ලා දීලා තියෙන්නේ. අතනෑර දිගටම උත්සාහ කරන්න ඒ කරනකොට තමයි ඇහෙන බන එම අනවරතයෙන් වැඩ කරන ගමන් දිගටම අතනෑර වැඩ කරන ගමන් තමයි බන අහන්න ඕනේ. එතකොට මේ බණෙන් හරියට අදාළ තැන පොඟවනවා. අදාළ තැනට දෙනවා තට්ටු කරන ගතියක් තියෙනවා. මුළු බණම තේරෙන්නේ. නමුත් පුංචි පුංචි කොටස් හවු වෙනවා. අනේ ඒ කරන්ඩ ඒක ඒක පන්නපු සත්පුරුෂෙක් ඉන්නවා. ඒ මට්ටම පන්නපු කෙනෙක් ඉන්නෝ නැත්නම් නිකන් පොත බලලා තව කෙනෙකුට කිව්වට හරියන්නේ නැහැ. එහෙම නැත්නම් චින්තාමය ඥාණයෙන් කිව්වට හරියන්නේ නැහැ. ඒන්නේ ඒ විදිහට මේ ධර්ම પરම්පරාව පිටිපස්සෙන් පිටිපස්සට යනකොට තේරෙන්න පටන් අර ගන්නවා. নিকමට හරි හිතන්න බුද්ධ ශාසනයක් නැති කාලෙක අපි කොහොම මෙව එකක් හිතලා ගන්නද කියලා. අපි කොච්චර භාවනා කරත් මෙන්න මෙතනදී මෙන්න මේ තැනේට ඇනේට මේ මිටින් තට්ටු කරන්න ඕන කියන කාරණාව මෙච්චර කැඳේ ගල බේරන්න වගේ බුදුහාමුදුරුවෝ කියලා දුන්නා මිස එහෙම වෙන්නේ නැති කාලවල අපි කොහෙද ඉන්නේ? මොකද කරන්නේ? දැන් මේ කාලේ ඉඳලත් අපි හුඟක් වෙලාවට නන්නත්තරයි. ඒක නිසා බුද්ධ ශාසනයක තියෙන වටිනාකම තේරෙන්නේ, මනුස්සාත්ම භාවයක තියෙන වටිනාකම තේරෙන්නේ, චන සම්පත්තියක තියෙන වටිනාකම තේරෙන්නේ, තත්ධර්ම ශ්‍රවණයක තියෙන වටිනාකම තේරෙන්නේ, පැවිද්දක තියෙන වටිනාකම තේරෙන්නේ, සත්‍තු ශාස්ත්‍රීයක වටිනාකම තේරෙන්නේ ධර්මයේ ක්‍රියාත්මක වෙන පුද්ගලයාට විතරයි. එහෙම නැත්නම් මේක මේ බూరుවගේ පිටේ හකුරු බැඳා වගේ අපිත් සිංහල බුද්ධ ධර්ම කියලා උපන්න සාසිකේ කොටුවේ බුද්ධ ධර්ම කියලා තිබුණාට මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ ඕනනම් දන්නාමානwidetilde වැටෙන්න හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඒක වාසියට ගන්න. උපපති බුද්ධාංකාරය එක වාසි. නමුත් ඒක උපයව ගත්තේ නැත්තම් දෙන දානයක් පාස උපය ගත්තේ නැත්තම් රකින්න සීලයක් පාස උපය ගත්තේ නැත්තම් ලැබෙන සමාධියක් පාස උපය ගත්තේ නැත්තම් මේකෙන් ලැබෙන්න පුළුවන් උපරිම කුසලයේ උපරිම දක්ෂතාවයේ උපරිම ප්‍රවීණ භාවය අපිට නැති වෙනවා. ඉතින් ඒක ටික ටික හරි වෙනවා නම් තමයි තේරෙනවා නම් කවදාකවත් ඉක්මන් කරන්න යන්න එපා. ඉක්මන් කරන්න බෑ. මේක සිද්ධ වෙන්නේ ඉතාමත්ම හිමීට. ආනේන හිමීට සිද්ධ වෙන ගැම්ම කඩා ගන්න නැතුව හදිසි ලොකු අතු අල්ලන්න උඩපණින් නැතුව මේ පවත්තන එක කෙලෙසි නෑ. ඒකට ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව හේතු සම්පාදනයේ තියෙනවා. ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ. ඒ නිසා විපස්සනාවට යනකොට දේවල් වෙන්න ඇරලා වෙන දේ හරහා ධර්ම ප්‍රකාශ වෙන්න හරනවා මිස උනන්දු වෙලා තටමලා කරන්න යන්නේ හැම වෙලාවෙම ඥාන යෝධෝදා බලනවා මේකෙදි මොන මොන ආකාරයෙන් කටයුතු කරුවොත් අන්නාමාන දිටි වැඩෙනවද මොන මොන විදියට මම ඒවට යන්න ඇරලා ඒව දිහා අප්‍රමාදීව බලා සිටීමෙන් මට වෙන්න තියෙන අකුසල් රාශියක් නොවි පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා කාරණාව තේරෙන්න පටන් ගත්තාම ඒ හොඳට තේරෙයි මේකට ස්ත්‍රී වුණා පුරුෂ වුණා කියලා වෙනසක් නැහැ. මේකට මොනම වෙනසක්වත් නැහැ බුද්ධ ආගම් වුණා බුද්ධ ආගම් නොවුණායි කියලා. මොනම වෙනසක්වත් නැහැ පැවිදි වුණා නැති වුණායි කියලා. මේ පැවිදිලා වස් 1යි 2යි 3යි 4යි 5යි මොකද වෙනසක්වත් නැහැ. එද අපි මෙතෙක් කල් හිතාන හිටපු ඒ සීමාකාරී සාධක තන්නිකර හිතලුවා. කාරණාව තේරුම් ගන්න ඒක බලපාන්නේ අපිට වැද්දගත්ම දේ මතුවලා එයි එතකොට මේ විදිහේ චින්තනයක manussකමක තියෙන වටිනාකම. එච්චරයි manussකම දකින්න දකින්න කම නිවන කියලා හිතා ගන්න. manussකම ඉක්මවලා අපි මොන උසස් කුලයක් කියලා සීලයක් කියලා දන් දෙනවයි කියලා සමාදන් වෙනවයි කියලා සමාධිය ආවයි කියලා මොකේකින් හරි අපි දෙකොල්ලක් අතර දෙන්නෙක් අතර ભેදයක් ඇති වෙනවනම් අසද්ධර්මයක්. අයෝනිසෝ මනසිකාරය. මිච්ඡා දිට්ඨිය. මේ සියලු දෙනාගම තියෙන මේ manussකම ඉස්මතු කරගන්න පුළුවන් වුණොත් වෙන ස්වර්ගයක් කොමටද? අය වෙන කොහක්වත් යන්න ඕන කමක් නැහැ මේකේ තියෙනවා. ඒ නිසා අපි ළඟ මේ තියෙන පටු අදහස් අපි ළඟ මේ තියෙන ಜಾති කුල ભેද මේ සේරම ඇවිල්ලා තියෙන්නේ මිච්ඡා දිට්ඨියක් හිතා. නිසා අපිට කියන්න බෑ අපි සම්මාදිට්ඨිකයි අන්‍යාගමිකව මිච්ඡාදිට්ඨිකයි කියලා. මොකද අපි අතරත් ભેද තියෙනවා. ભેද තියෙන තාක්කල් මම උසස් අනුන් පහත් නැත්නම් මම පහත් අනුන් උසස් කියලා කියනවා මේකම ඇති අපට නිතර සිහිපත් කර කර බලනද මේ ගස් කොළන් අතර එහෙම හැඟීමක් නැහැ. ඒ වගේ අපටත් පුළුවන් මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවි මේ මතුවෙන තියෙන කෙලෙස් මතුවෙන්න ඉඩ දෙන්නේ නැතුව හැකිතාක් යෝනිසෝමනස්කාරය මතු කරගෙන අයෝනිසෝමනස්කාරයෙන් කරන හැම දෙයක්ම හොඳ සත්‍ය ආලෝකයට යට කරලා හොඳ අප්‍රමාදයකට ලක් කරලා පශ්චාත්තාප නොවි ඉදිරියට යන්න පටන් අරගත්තොත් මේ ලැබිච්ච ජීවිතේ විශාල වෙනසක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ශීල දිනාගම ශක්තිය ධෛර්ය බලයේ වැනි වෙනසක් වෙනුවෙන් සද්ධාාවක් වෙනුවෙන් සද්ධර්ම ශ්‍රවණයක් වෙනුවෙන් සත්පුරුෂ ආශ්‍රයක් වෙනුවෙන් යෙදවීමට මේ ධර්ම දේශනාවත් මේ වැඩමුළුවත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාවේ නිමාව සටහන් කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා